ඒකෙදී මේ හත්තක ආලවක කියලා කියන්නේ අපේ ශාසනයේ ප්‍රසිද්ධ චරිතයක්. ਸਰවචනාංශෙත් එක්ක ඒ හත්තාලක හත්තාලෝක කියලා අපි සිංහලින් ඔකට කියන්නේ. ඒ හත්තාලව කුමාරයා පුංචි කාලෙදීම සර්වචනාංශේ දැකපලා ගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි ධර්මය අවබෝධ කරගන්නත් ලැබුණා. ඊට පස්සේ පැන්වියපත් වුණාට පස්සේ සර්වච සාසදීයේ තමන් ප්‍රියමනාප දේවල් පූජා කරන උපාසකයන් අතර ප්‍රධාන තැන සර්වචනාංශිකේ ඒ නම්බුනාමේ දිනාගත් කෙනෙක් තමයි මේ හත්ත කාලවක කියලා කියන්නේ. ඉතින් දවසක් සර්වචනාංශයේ ආලවියේ වැඩ ඉන්න කාලේ අලවුනුවර වැඩ ඉන්න කාලේ ඒ සැරසලා හිටිය සිවණ පිරිසයි වික්ෂුණාංශලා ආමන්ත්‍රණය කළා කියනවා මහනි මේ හත් කාලව හත්තාලවක කුමාරයාගේ ආශ්චර්ය අద్భుත ධර්ම අටක් හතක් හතක් සම් තියෙනවා කිය. ඒ තරම්ම සර්වඥාන්සේ මේ හත්තාලවක කුමාරයාගේ ಗುಣ මහා සභේක ප්‍රකාශකරනද තරමටම මේ කුමාරයා බොහෝම ශාසනයට ලැබි කෙනෙක්. ඉතින් ඒක තවදුරටත් උද්දීපනය වෙන සිද්ධියක් සිද්ධ වෙනවා. අපි කීවතාවෙත් එක්ක මතක් කරගත්තා. මේ සරුවච්චන් වහන්සේගේ මෙහෙම ප්‍රශංසා ලබන්න තරම් එහෙම නැත්නම් නම්බු නබන්න තරම් මේ අත්තාලෝක කුමාරයාගේ තියෙන විශේෂත්වය මොකද්ද කියන්නේ? අර ගුණ කතරෙන් පස්සේ සංඛ්‍යා වචනම පින්නපාතේ වයි. පිටිපස්සේ වැඩිලා මේ මේ ගෙදරට ගියාට පස්සේ මේ හත්තාලෝක කුමාරයා බොහොම සතුටින් පාත්‍රේ බාර අරගෙන ඉතාමත්ම ප්‍රියමනාප ආහාර වලින් සන්තර්පණය කරලා පුරවලා පාත්‍රේ දෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මෙතන මිදගෙන දාන ටික වැළඳුවත් හොඳයි කියන අදහස පෙන්වුවාට පස්සේ මේ ස්වාමී කුමාරයා හත්තාලෝක කුමාරයා බොහොම සතුටින් ආසනෙ පනවලා ඒ ස්වාමීන් වහන්සේට දම්පැක් පූජා කරලා උපස්ථාන කරනවා. උපස්ථාන කෙරුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අවස්ථාවක් ගන්නවා අත්තාල කුමාරයන් දැනගන්න මෙන්න සරුවචන් වහන්සේ විසින් මේ විදියට ಗುಣ ගායනා කරන ලද ඒ ಗುಣ ඔබතුමා ළඟ තියෙනවද කියලා එක විදිහක සම්මක පරීක්ෂණයක් වගේ නැත්නම් හරස් ප්‍රශ්න හිල්ලක් වගේ නැත්නම් පරීක්ෂා කිරීමක් වගේ කරනවා. ඉතින් ඒ ಗುಣ ටික කතා කරනකොටම හත්තාලෝ කුමාරයා කෝල වෙනවා. සබකෝල භාවයටපත් වෙනවා. ලැජ්ජිත භාවයටපත් වෙලා අහනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ මගේ <clears throat> ಗುಣ කතා කරන අවස්ථාවේ ඒ සභාවේ ගියොත් හිටියද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හිලවලා කියනවා නෑ නෑ එතන හිටියේ භික්ෂුන් වහන්සලා විතරයි කියලා. ආ ඒක හොඳයි කියලා එයාගේ අර තිබුණාට බය ගැතිය කෝල ගැතිය නැති වෙනවා. ඊට පස්සේ කොහොම හරි බලනකොට ඒ කියන ශ්‍රද්ධාව, සීලය, හිරි ඕතප්ප කියන්නේ හිරියොතප් කියන පවට බයට සලජ් පාවකේ පවටදී බය සලජ්ජාව ඒ වගේම බෞසුත භාවය ත්‍යාගවන්ත භාවය ප්‍රඥාවන්ත භාවය කියන මේ ಗುಣ හත ඒ ස්කුබාරයාගේ ක්‍රියාවලිය හොඳට මේ ස්වාමීන් වහන්සේ දැක්කපුවාම මේ සරුවචනාංශ විසින් කරන ලද ඒ ප්‍රකාශනයේ සත්‍යක් බව මේ ස්වාමීන් වහන්සේට වැටේ. වැටහිලා එතනින් නතර වෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ නැවතත් විහාරයට වැඩම කරලා සර්වචන් වහන්සේට මේ වෙච්ච සිද්ධිය වාර්තා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේ තථාගතයන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ ඊයේ මේ කර්ම කිව්වට පස්සේ මම ඇත්තටම ගියා අත්තල කුමාරයා ගෙදෙට පින්ඩපාතේ ඒ ස්වාමීන් ඒ ඇත්ත මට මෙහෙම මෙහෙම සැලකුවා මම සර්වචන් වහන්සේ කියාපු මේ ಗುಣ හත පිළිබඳ කතාව එතුමට සඳහන් කරනකොට එතුමා විශාල ලැජ්ජා භාවයකටපත් වුණා එයා බොහොම පස්සෙන් පස්සට ගියා. ගිහිල්ලා ඇහුවා මේ ಗುಣ ගායනා කරන පිරිසේ ගිහියොත් හිටියද කියලා. එතකොට මම ගිහියෝ හිටින සංඝයා වහන්සේලා විතරයි ඉන්නේ කියනකොට ඒ කුමාරයා ඒකට සතුටුුණයි කියලා. එතකොට සර්වචනාංශ කියනවා එහෙමනම් මහණෙනි හත් ආලෝකට ಗುಣ හතක් නෙමෙයි අටක් තියෙනවායි කියලා දැනගන්න අර කියන සද්ධා සීල හිරියොතක් බෞසුත ත්‍යාග ප්‍රඥා කියන ගුණයට වැඩිය අපිච්චතාවයේ තියෙනවා කවදාකවත් Tamange ಗುಣ මහත් තත්ත්වයේ ප්‍රකාශ වෙනවට කැමැති නැහැ. හැකියාවන්, දක්ෂකම්, ಗುಣ ප්‍රකාශ වෙනවට කැමැති නැති අල්පේච්ඡතාවයක් තියෙනවායි කියලා අටක් කරලා ಗುಣ දරන්නේ කියලා. ඒක නිසා අද මේ සූත්‍රය කියන්නේ අටක නිපාතේ මට වැරදුනා සංවිතනිකා නෙවෙයි අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙලා තියෙන්නේ. අටවෙනි ගුණයේ විදිහට දක්වලා තියෙන්නේ ඒ ඇති නිහතමානීකම ඒක සාසනික වශයෙන් සඳහන් කරන්නේ අල්පේච්ඡතාවය කියලා. මේක මේ කතාවේ මේ සූත්‍රයේ කතා ශරීරය කෙසේ නමුත් අපි මේ හඳුනා ගැනීම මතක් කරගත්තට පස්සේ අපි ක්‍රමයෙන් මේ ශද්ධාව සීලය හිරියෝතප්ප බෞසුත භාවයේ කියන තැන දක්වා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. අද අපි හත්තාලෝක කුමාරගේ ගුණයක් වශයෙන් සඳහන් කරපු මේ ත්‍යාග කතා සඳහන් කරපු මේ ත්‍යාගවන්තකම ඡාග කියන ගුණයයි අද අපි දවසේ ධර්ම සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා ගිහි ඇත්තන්ගේ ශාසනය ගැන කතා කරනකොට ඒක දාන සීල භාවනා කියන තැනින් පටන් ගන්නවා. මේ දාණය තමයි ත්‍යාගය කියලා ඡාග කියන වචයෙන් සඳහන් කරන්නේ. එතකොට මේ ආර්ය සත්‍ය ආර්ය ධන කියලත් මේ ಗುಣ හතමයි කතා කරන්නේ. එතන මේ දන් දීම ත්‍යාගවන්තකම ආර්ය ගුණයක් විතර සඳහන් කරනවා ආශ්චර්ය අద్భుත ධර්ම කියලා සඳහන් කරනවා. එතකොට බෞද්ධයෙකුට දාණයට හුරු වෙච්ච gedaraක ඉපදිච්ච බෞද්ධ අම්මෙකුට තාත්තෙකුට දාවි ඉපදිච්ච දරුවෙකුට මේ ත්‍යාගයක තියෙන ආශ්චර්ය අద్భుතකම නොතේරුණාට සාමාන්‍ය ලෝක ධර්මත් එක්ක බලනකොට මුළු ලෝකෙම තියෙන හොරකම. මුළු ලෝකෙම තියෙන මොනම ක්‍රමයකින් හරි කමන්නේ කඩා වඩා ගන්න ගතිය. එවැනි ලෝකයක බලනකොට මේ ත්‍යාගවන්තකම ආශ්චර්යයි අද්භූතයි. ඒ මොකද තමන් ධාර්මිකව සපයාගෙන ඒක තමන් පරිභෝග කරා කිසිම දොස් ලබන්න බැරි දෙයක් ලේනකමක් හෝ කිසිම සම්බන්ධයක් නැති කෙනෙකුට ඊටාම ගෞරවයෙන් දීම අපි සාමාන්‍ය ත්‍යාග කියන වචෙන් නම් තියෙන්නේ මේ දක්ෂයෙකුට තෑගි බෙදා දෙනකොට තෑගි දීම කියන අදහස. නමුත් මේ දානයේදී දානයේ කියන ශේෂ්ත්‍රයට සම්බන්ධ කළ සම වචනයක් විදිහට ත්‍යාගවන්තකම කියනකොට කර්මේ සහ කර්මඵලයේ අදහගෙන හෝ අනුකම්පා බුද්ධියෙන් තමසතු වස්තුව තව කෙනෙකුට දීම ත්‍යාග වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒ ත්‍යාගය තමයි දස පාරමිතා පුරනකොට දානං සීලංචනෙක් කම්මං පඤ්ඤා විරියන පංචමං ආදී විදියට දස පාරමිතාවේ දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා වගේ යනකොට ත්‍යාගයෙන් තමයි පටන් ගන්නේ. ගිහි විනය නැත්නම් ගිහි ශාසනය ගන්නකොට දාන සීල භාවනාවෙන් තමයි පටන් ගන්නේ. නමුත් පූර්ණ කාලින භාවනා කරන පැවිදි වුණාට පස්සේ ත්‍යාගය ගණන් ගන්නෑ. දානෙ නෙමෙයි පටන් අරගන්නේ සීල සමාධි ප්‍රඥා නමුත් දාණය නමකින් සඳහන් නොවුනට එතන ධර්ම දානයක් වශයෙන් ඊට වඩා උසස් දෙයක් ගැන කතා කරනවා. ඒ නිසා මේ ඡාග කියන වචනේ අපිට සලකනකොට ත්‍යාගය දාණය අනුකේදී අනුකම්පාවෙන් දෙන දේ ගැන කතා කරනකොට ඒක අනුකම්පා බුද්ධිය නිසා යමෙක් යමෙකුට යමක් දීමත් ඒ වගේම කර්මేశා කර්මඵලය අදාහගෙන දීමත් කියලා මේ දෙක තමයි ත්‍යාගයකට කෙනෙක් හේතු ඊට පස්සේ මේ ඒ සඳහා උපයෝග කරගන්න දාන වස්තුව ගැන බලනකොට හරි විවිධාකාරයි. ඒකෙදි මේ ගිහියෙක්ගේ දාන ශීල භාවනා ගැන කතා කරනකොට ඒ සඳහා ගිහියන් ගන්න උපකරණ මෙවලන් කට්ලෙට තමයි මේ දස දාන වස්තු කියලා කියන්නේ. ඒවට කියනවා අන්න පානං කරන් වත්තං මාලා කන්ද විලීපණ ආදි වශයෙන් කෑම බීම ඉඳුන් හිටුන් මල් ගඳ විලවුන් යාන වාහන ආලෝක පූජාවල් වගේ දේවල් දස දාන වස්තු වලට ගැලපෙනවා. මේවට තව නමක් සඳහන් කරනවා ආමිෂ දාන කියලා. මේ ආමිෂ දාන ප්‍රත්‍ය කරගෙනයි ඒ කෙනෙක් ජීවිතේ පවත්වන්නේ. කැම බීම ඉදුම් හිටුම් එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් බෙහෙත් පිළිකර කියන මේ හතර තමයි කෙනෙකුගේ ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය දේවල් ඒකට කෙනෙක් තව කෙනෙකුට ඒ දේ සපේනවා එතකොට ඒවා දස දාන වස්තු බාටපත් වෙනවා නමුත් සර්වචත්තනාංශී මේ දාණය ගැන කතා කරනකොට සඳහන් කරලා තියෙනවා ධම්ම දානං සබ්බ දානං ජිනාති කියලා ඒ දස දාන වස්තු දෙනවට වැඩිය ධර්ම දාණය දෙනවා නම් ඒක බොහොම ශ්‍රේෂ්ඨයි එහෙම නැත්නම් දානයන් අතර ශ්‍රේෂ්ඨයි කියන ඒ නිසා පූර්ණ කාලීන භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් අපි කියනවා නම් අරණ්‍යගතෝ හෝ පණ භාවනා කරන සංඝයා වහන්සේ නමක් අර දස දාන වස්තුවට නෙවෙයි ඇලෙන්නේ ඊට වැඩි එහා තිබිච්ච මේ ධර්ම දාණය තමයි ඉස්සර කරගෙන යන්නේ. ඒ නිසා සංඝයා වහන්සේ නමක් විදිහට නැත්නම් භාවනා කරන කෙනෙක් විදිහට ඇලි ගලි මේ දානීයදී ගත කරනවා කියන එක එච්චරම නඹුවක් වෙන විදිහකට කියන්න පුළුවන් අපි හොරකම් කරනවා දන් දෙනවා කියන එක හොඳ නරක දෙක වශයෙන්. හොරකම් කිරීම හොඳ නෑ සමාජ විරෝධී. තමන්ගේ දෙයක් කවුරු හරි හොරකම් කරනොත් තමන් කැමති නැතුව වගේ කාගේ දෙයක් හොරකම් කරුවත් ඒක හොඳ නෑ. ඒ වෙනුවට ත්‍යාගය කියලා කියන එක නන්නා දුන්න කෙනෙකුට ධාර්මිකව තමන් උපයාගත් දෙයක් දෙන එක. මේ දෙක මේ හොඳ නරක දෙක තේරුම් ගන්න මේ සබාවට එච්චර අමාරුයි. මේ සභාව හොඳටම පිළියර ගන්නවා හොරකම් කිරීම හොඳ නෑ ඒ විනෝඩ දාන දිනේ කොහොඳයි ඊට පස්සේ ආමිෂ දානේ සහ ධර්ම දානේ කියන දෙක ගත්තාම ආමිෂ දානේ හොඳයි ධර්ම දානේ වඩා හොඳයි අන්නේ ඒකෙදි හොඳ දැනටමත් තේරුම් අරගෙන දානයට පෙළඹිච්ච කෙනෙක් ආමිෂ දානයට පෙළඹිච්ච කෙනෙක් ඊ ආමිෂ දානයට වඩා උතුම් වූ ධර්ම දානමේ පින්කමකට සම්බන්ධ වෙනවනම් එයා හොඳින් වඩා හොඳ වෙන්කර හඳුනා ගැනීමේ දක්ෂතාවය ඇති කෙනෙක් වෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ දාණය ආධ්‍යාත්මික ජීවිතය ගත කරනකොට පරිණාමයකටපත් වෙනවා. එන්නේ එන්නේ වඩා හොඳ දෙයින් හොඳ දේ ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන තමයි යන්නේ. ඉන්නේ අන්නේ වේගී වෙලාවල් වලදී වඩා හොඳ දේ තියේදී හොඳ දේ ඇලෙනවා නම් ඒක මෝඩකමක්. ඒක Taman හම්බෙච්ච ජන සම්පත්තිය පන්න හැරීම. ඒක නිසා විවේචනය කරන අදහසකින් නෙමෙයි මතක් කරන්නේ සිවුර පුරවගත්තට පස්සේ දානයක් නැහැ. සිවුර පුරවගත්තට පස්සේ ආමිෂ දානයක් නැහැ. එතකොට වෙන්නේ ආපසු යamak. ඊට පස්සේ කරන්න වෙන්නේ ඒ ආමිෂ දානේ වෙනුවට නිර්ආමිෂ දේ එහෙම නැත්නම් සද්ධර්මයට සම්බන්ධ වෙලා කරන දේවල් ඒ භික්ෂුවට යෙදෙන භික්ෂු කරන්න ඕනේ. ඒක නිසා මට මතකයි අපේ ලොකු සාමිචින්න කාලේ ලොකු සාංශේ කියනවා සංස්කෘත ශ්ලෝකයක් කියනවායි කියලා. මේ සංඝයා වහන්සේලා මේ පින්කම් කරන එක. දන් දෙනවාදී පින්කම් කරන එක එළුවන්ගේ රණ්ඩුවක් වගේ කියලා. එළුගාලක එළුව ප්‍රධාන එළුවෙක් ඉන්නවා. එළුව හරි කේසර සහිතයි. හැම විටම නායකත්වයේ දක්වමින් මේ පිටිසට නායකත්වය දෙනවා. මේක නාකි වේගන එනකොට ඊගාවට ඉන්න එළුව නායකත්වයේ සඳහා සටන් කරනවා. සටන් කරන එනකොට අර දෙවෙනි එකාගේ කේසර වෙන වෙලාව වැඩිම අර අනිත් එකත් එක්ක කරන්න බෑ. ਉਹ හරි ලස්සනයි උඩ පැනගෙන අන් දෙක පොම්බගෙන ළඟට ගිහිලා ඔළුවට ඔළුව තියලා යනවා යන්න. ගහ ගන්න වගේ යනවා. ඔළුවට ඔළුව තියලා යනවා. මේ හාමුදුරන්ගේ පින්කමුත් එළුව හඬුවක් වගේ එනවා විශාල ගෝසාවක් තියෙනවා ඉවර වෙනකොට ගන්න දෙයක් නැහැ. ඇති දෙයක් නෑ මොකද ත්‍යාගය තමයි. මේක ඇති දෝෂයක් නෑ. නමුත් ඊට වැඩි හොඳ යමක් කර හැකිව තිබියදී අර සාමාන්‍ය එදිනදා කටයුතු කරන අමුදරුවන් රකින්න පෞල් වගේ කීමැති කෙනා කරන ත්‍යාග වැඩ මේ වැඩ කරන්න ගියොත් මෙතන මේ ත්‍යාගයේ තියෙන ආශ්චර්ය අద్భుත ගතියක් නෑ ඒක. එතන තියෙන්නේ වඩා හොඳ තිබ්බිදී හොඳ අල්ලගන්න. ඒ නිසා මේ යෝගාවචරයොත් දාන කටයුතු වලට පෙළඹෙනකොට ඩොක්කක් අනින්න වෙනවා. මතක තියාගන්න ඕනේ අපි අර ගෙන ආපු මෙතෙන් ආගමට පෙළඹිච්ච ධර්මයට පෙළඹිච්ච තියාගේ නරක දෙයක් නෙවෙයි. අද හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ ආමිෂ දාණයට වඩා මහත්ඵල මහානිසංශ දෙන වඩා හොඳ දෙතියෙදී අපි මේ අර දාහනි අල්ලගෙන දඟලනකොට ආමිෂය අල්ලන දඟලන්න ගියාම ඒකෙන් ආදර්ශය හොඳ නැහැ. ඒක සතියට හොඳ නැහැ. තමන් කරන යෝග ජීවිතයට හොඳ නැහැ. ඒක නිසා අපි කිව්වොත් පූර්ණකාන්න භාවනාවකදී ඉන්න වෙලාවක් වගේ වෙනකොට ඒ වගේ දේවල් වලට කාලය නාස්ති කරලා ගත්තොත් ඒක දාණේ තමයි ඇත්ත තමයි. නමුත් වඩා හොඳ දෙයක් එකෙන් බාධා වෙන්න නිසා එතනදී ආමිෂ දාණේ වගේ දේවල් හොඳ දෙයක් විදිහට ගණන් ගන්නවා. ධර්ම දාණේ වඩා හොඳ දෙයක් විදිහට ගණන් ගන්නවා. ඒ නිසා හැකි හැම වෙලාවකම ධර්මයේ අහන්න ධර්මයේ සාකච්ඡා කරන්න යනවා මිස අර දාන ආමිෂ දානෙන් කුසල කිරීම වගේ දේවල් පුළුවන් තරම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඉතින් ඒ අතින් බලනකොට සමහර විටක යම් අර්ථයකින් මේ පිනපව සහ කුසලයේ අකුසලයේ කියන දෙක අතර වෙනසක් මෙතන කියවෙනවා. පිනපව දෙක හොරකම් කරන වෙනකොට දන් දෙක ගැන කීතයි. කුසලයේ කියලා කියන්නේ ආමිෂ දාන දෙනවට වැඩිය ධර්ම දානයකට පෙළඹෙන එක වඩා කුසලතාවයක්. ඒක නිසා පින්පව් දෙක සංසාර වටේ දියුණු කරන්න උදව් කරන අතර කුසලය සංසාරයෙන් ගැලවී යාමට උදව් කරන ධර්මයක් කියලා කියනවා. හැබැයි මේක හැමතැනම මේ විදිහට හිටින්නේ නැහැ. සමහර තැන්වලදී සරුවත්න දේශනාවෙත් පින්පව කුසලයේ අකුසලයේ කියන එක සමාන වචන විදිහට තියෙනවා. නමුත් අපි මේ විදිහට ගත්තොත් අපිට හැම වෙලාවෙම හිත උනන්දු කරගන්න කාරණාවක් තියෙනවා. අපිට හැම වෙලාවකම වඩා හොඳ දෙයකට යන්න කාරණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ත්‍යාගය කියන එක දුසිල්වතා සුසිල්වතෙක් වීමදී හොරකමන්ට හැටලා දාන දේ. ඊට පස්සේ දාන දෙනකොට ආමිෂ දානවලත් මේ හත්තාලක කුමාරයාගේ තිබුණු දක්ෂකම තමයි තමන් යමකට ප්‍රියද ඒ දේ දෙනවා. තමන් කැමති ආහාර ගන්නකොට මේ මේ රසවල වලට කැමති නම් එයා දන්නවා හැම කෙනාටම තියෙන එකම හිත අනිත් අත්තොත් ඒකට කැමති. ඒ නිසා මගේ යම් රුචිකත්වයක් තියෙනවා නම් ඒ දේ මම ඒ රුචිකත්වය ඇති බහු ජනතාවට දීලා දානවා. එහෙම නැත්නම් Taman යම් උපකරණයක් ආයුධයක් ශිල්පයක් දක්ෂකමක් දන්නවනම් ඒ වඩාත්ම දක්ෂ ශිල්පය වෙන කෙනෙකුට ගුවන්. උපකරණේ කාට හරි දෙනවා. එතකොට ඒ අර ත්‍යාගය හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමේ ක්‍රමයකට කුසලයෙන් අධි කුසලයට යෑමකට දක්ෂතාවකට යෑමකට හේතු වෙච්ච නිසා තමයි හත්තාලෝක කුමාරයාට ඒ තමන් රුචිතේ දෙන්නන් අතර දක්ෂකම දීලා තියෙන්නේ. ඒ අනුව බලනකොට භාවනා කරන යෝගාවචරේකට භාවනා කරගෙන කරගෙන යනකොට මේ ಗುಣධර්ම වැඩිීමේදී සෑම ගුණයක්ම ශ්‍රද්ධාව ගත්තත් මේ මේ මේ අත්තාලෝක කුමාරගේ තියෙන දක්ෂ විදිහට ගත්තත් ශ්‍රද්ධාව ගත්තත් සීලය ගත්තත් හීරිය තප්ප දෙක ගත්තත් භෞෂ්ඨ භාවය දාගත්තත් ඒ හැම එකෙම ලාමක දේ දීලා දාලා ඊට වඩා උත්කෘෂ්ඨ දේ අල්ලන එක මේක තමයි කලාව මේ කලාව දන්නේ නැත්නම් අපි මේ ලාමක දේ බදාගෙන ඉඳීවි උත්කෘෂ්ඨ දේ තියෙද්දි උත්කෘෂ්ඨ දේ අල්ලගන්න නැතුව ඒක නිසා අපිට මෙතන සම්බන්ධතාවයක් දැක ගන්න වෙනවා. මේ සංසාරේ ඉන්නකම් යමක් දෙනවනම් ඒ දෙන දෙයට වෙනස් දෙයක් අල්ලන්න සිද්ධ වෙනවා. කදාක දීමක් මේ ලෝකේ කරන්න බෑ අල්ලා ගැනීමකින් තොරව. දීම කියලා කියන්නේ අතහැරීම අල්ලා ගැනීම කියන එකේ විරුද්ධ පක්ෂය තමයි. නමුත් මේ ත්‍යාගයේ හරහා ඡාග කියන ධර්මයේ හරහා අපිට ආධ්‍යාත්මික ඉදිරි ගමනක් යන්න නම් හැම වෙලාවෙම අපි යමක් දීලා ඊට වැඩි උත්කෘෂ්ඨ දෙයක් අල්ලා ගැනීම සිදුවේ. ඒක නිසා ත්‍යාගය කියලා කියන්නේ අංශභාග කොටසක් නෙවෙයි, දීලා දැමීම විතරක් නෙවෙයි. ඒ දෙන්නේ මොකක් අපේක්ෂාවෙන්ද? මොකක්ද අල්ලාගන්නේ කියන එක ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ අනුව අපි <coughs> නැවතත් කිව්වොත් මේ සද්ධා සීල, සද්ධාව සීලේ බෞසුත භාවයේ එහෙම නැත්නම් මේ හිරියොතක් වගේ ಗುಣධර්ම ගත්තත් ඒ හැම ಗುಣධර්මයකම කරගෙන කරගෙන යනකොට ඒකේ වඩා සූක්ෂම දක්ෂ කාර්යක්ෂම පැතිකඩ පේන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සද්ධාව පටන් ගන්නකොට ඒකට ප්‍රසාද සද්ධාව කියලා කියනවා. දැකූ දැක්මට බැලූ බැල්මට පේන ප්‍රසාදය. නමුත් මේ ප්‍රසාද සද්ධාවෙන් අපි බුදුන්ට ලං වෙනවා, ධර්මයට ලං වෙනවා, සංඝයාට ලං වෙනවා, සීලයට ලං වෙලා ඒක ක්‍රියාවත් කරනකොට ඒකේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට නැග්ගේ නැත්නම් කුසල ඡන්දයක් බවට දියුණුනේ නැත්නම් අර ශ්‍රද්ධාව එතනම මෙට්ට ඇහිනවා. ඒ ශ්‍රද්ධාව එතනම මලක් කරනවා. ඒ ශ්‍රද්ධාව එතනම එක දැන කරකවනවා. එතකොට ශ්‍රද්ධාවෙන් ඉඳලා කුසල ඡන්දයට නගිනවයි කියලා කියන්නේ කුසල ඡන්දයේදී නිකම් බලන ඉන්නව නෙවෙයි. ප්‍රසාදය ඇති කර ගන්න එකර බැලීමේ ආසාවක් පහළ වෙනවා. මේ දේ ජීවිතයට සම්බන්ධ කරගෙන කර බැලීමේ ආසාවක් පහළ වෙනවා. ඉතින් අර ප්‍රසාද සද්ධාවෙන් අමූලික සද්ධාවෙන් දේවල් පිළියෙට ගත්තට ඒකේ යම් කිසි කොටසක් ක්‍රියාවත් කරලා ජීවිතයට සම්බන්ධ කරන කරනකොට ඒ කෙනාට ඒ Taman පරිේශණයට ලක් කරපු කොටස සම්බන්ධයෙන් Tamanගේම අත්දැකීමෙන් මේක හරි වැරදි බව දෙවන්නේගේ සහයෝගයකින් තොරව දැනගන්න පුළුවන් වෙනකොට ඒ පුද්ගලයාට හරියන පැත්ත, අර්ථ සිද්ධිය සලසන පැත්ත, අට්ඨකුසලයේ සලෙන චල පැත්ත තව තවත් කරගෙන කරගෙන යනකොට තව දුරටත් ඒ පුද්ගලයා ඇති කරගන්න සද්ධාව හුදු ප්‍රසාද සද්ධාාවක් නෙමෙයි හුදු අමෝලික සද්ධාාවක් නෙමෙයි Tamanගෙම අත්දැකීමෙන්ම සාක්ෂාත් වෙච්ච සද්ධාව. ඒ සද්ධාවට කියනවා අපි ඕකප්පන සද්ධාව කියලා බැස ගන්නාසුළු සද්ධාවක්. ඒ කුසල ඡන්දේදී ලැබෙන මේ ඕකප්පන සද්ධාව ප්‍රසාදේ ජන ධනවන තැනකදී විතරක්ම නෙමෙයි පහළ වෙන්නේ යانے යන තැන Taman එක. ආන්නේ ප්‍රසාද මේ කුසල මේ ඕකප්පණ සද්ධාව ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා දක්ෂයෙක් නම් ඒ පුද්ගලයා ක්ෂණ සම්පත්‍ය හඳුනනවා නම් ඒ ඕකප්පණ සද්ධාව හොඳට තහවුරු කරගත්ත වර්තමානයේ බැසගත්ත ඒ සද්ධාව වැඩි කිරීමට දියුණු කිරීමට කාර්යක්ෂම කිරීමට කුමක් කළ යුතුද කියන එක නිතරම අවදීන් ගත කරන්නේ එතකොට මේ පුද්ගලයා කවදා හරි මේ ඕකප්පණ සද්ධාව වඩ වඩා දියුණු චුණු කරගත්තොත් සීලයේ මේ සීලයෙන් සද්ධා සම සතියෙන් සමාධියෙන් වීර්යයෙන් වගේ දේවල් වලින් මේ පුද්ගලගේ ඉදිරි ගමන ශ්‍රද්ධාව දියුණු වෙන ගමන ඔය බාහිර ලෝකයේ බයලජ්‍ය නැති මිනිස්සු වැඩි වුණායි කියලා බුද්ධ ධර්ම දියුණු වුණායි කියලා කතෝලික මිනිස්සු මේකට කරදර කරනවායි කියලා මුස්ලිම් මිනිස්සු මේකට කරදර කරනවා කියලා ඒ මනුස්සයාට කිසිම බලපෑමක් නැහැ. මොකද එයා බලන්නේ මේ ධර්මයේ පුළුවන් තරම් අධදක ගන්නයි. අධදක ගන්න ක්‍රමී තමයි පෑදෙනවා. ඒක දිගේ මෙතිරට යනකොට තේරෙනවා මේක කවදාකවත් මුළු ලෝකෙම බුද්ධහගම් කරන්න බෑ. ඒ ඔය කණිහිලිකම් හැමදාමත් තියෙනවා. මේකෙන් මේ දුකේ හැටි සංසාරේ තියෙන දුක් දෙන ගතිය තේරුම් අරගෙන දැඩිසේ පටිසද කරගෙන අර ඕකප්පන සද්ධාව දිනු කරන ගියොත් දවසේක අධිකම සද්ධාාවක් බවට ඕ කපන සද්දා දීලා දාලා අධිකම සද්දාව අල්ලගන්න. එතකොට නොසලින සද්ධාවක් බාටපත් වෙනවා. එතකොට මේ සද්ධාව කියන ගුණ ධර්මයේ දිගේ බැලුවත් ඒක ප්‍රසාද සද්ධාව, ඕකප්පන සද්ධාව, අධිකම සද්ධාව ආදී වශයෙන් එකින් එක එකින් එක එකින් එක සතෙක්ගේ හැව ගැලවෙනා වගේ ගැලවි ගැලවි යන්නේ නැත්තම් ඒ සද්ධාව කවදාකවත් ජීවිතය අලුත් කරන්නේ. ඒ සද්ධාව මුස්පේන්තු සද්ධාවක් බාටපත් වෙනවා. ටැග් ගැහිච්ච සද්ධාවක් බාටපත් වෙනවා. තව කෙනෙකුට ඇවිල්ලා කරලා බලන්න කියලා කතා කරන්න බැලි සද්ධාහක් බාටපත් වෙනවා. අන්න ඒ වෙලාවල් වලදී මේ ත්‍යාගවන්තකමක් තමයි ළඟ තියෙන දේ දීලා දාලා තවත් ඊට වැඩිය හොඳ දෙයක් අල්ලන ගතියක් මේ සද්ධාවෙත් තියෙනවා. මේකම සීලෙත් තියෙනවා. මේකම හිරියොතප්පලක් තියෙනවා. මේකම බෞද්ධ භාවෙත් තියෙනවා. ඉතින් ඒක කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ මිනිස්යාගේ ඇති වෙන ඒ ගුණය ඒ ඇති ඒ වනසට ඊට පස්සේ එන ඒ ආත්ම ශක්තිය නැත්නම් මේ ප්‍රතිශක්තිය ගැන කියලා තියෙන්නේ ධනං චජේ ජීවිත අංගමා වූ අංගං චජේ ජීවිතං රක්කමා අංගං ධනං ජීවිතං ചാපි සබ්බං නරෝ චජේ ධම්ම මනුස්සරත්වෝ කියන සාමාන්‍ය ලෞකික උපමාවක පෙන්නනවා මිනිස්සෙකුට ලක් හැදිලා එයාගේ මේ ඒ ලෙඩේ සනීප කරන්න මේ ඇඟිල්ල කපන්න වෙනවා මේ කන කපන්න වෙනවා මේ කකුල කපන්න වෙනවා කියලා යම්කිසි ශල්‍ය වෛද්‍යවරයෙක් නිගමනයක් කළා. ඒ මනසට කිව්වොත් මේ රෝගේ මෙන්න මේ මේ විදිහට බෝ වෙනවා. මේක ගියොත් මේ ඇඟිල්ල කපන්න. මේ කකුල කපන්න. මේ කන කපන්න වෙනවා කියලා ඉතින් ඒ මිනිස්සයා කවදාකවත් කැමති වෙන්නේ නැහැ. ඒ ශරීරාංගය කපලා දානවට එයා ඒ වෙනුවෙන් දෙන්න තියෙන ගාණක් ගෙවන්න ලෑසි. තමන්ගේ ඉඩම් බූදල් හරි කමන්නේ උකස් කරලා ධනය කැප කරන්න කැමති අංගං ධනං චජේ ජීවිත අංගමාව. මේ ජීවිතයේ ශරීරයේ අංගයක් රැක ගැනීම සඳහා ඕනේ ගාණක් ගෙවන්න කෙනෙක් පිළිමනේ බෞද්ධ වෙන්න ඕනේ නැහැ. මොකද මේ ශරීර කොටස වටිනවා බුදලෙට වෙයි. ණයට තුරහකට අරගෙන හරි කමන්නේ ධනෙ දීලා දාන්න. ඊට පස්සේ අංගං චජේ ජීවිතං රකමාන. අපි හිතමු ඊට පස්සේ දොස්තර මහත්තයා ගිහලා කියනවා නෑ දොස්තර මහත්තයෝ මම ඕන දෙයක් මේ ඔපරේෂන් කළා කපන්නේ නැතුව බෙහෙතකින් ඉන්ජෙක්ෂන් එකකින් කරන්න පුළුවන් නම් මම ඕනේ ගාණක් දෙන්නම් කියපුවාම අපි දොස්තර මහත්තයාගේ අනුමැතිය ලබාගෙන ඇඟිල්ල කොටස කපන්නේ නැතුව අනික් බේතරින් කරන්න පොරොන්දුනායි කියලා එකඟතාවයට ආවයි කියලා හිතමු. නමුත් අන්තිමට යනකොට ඒ මුළු කොටසම කපන්න නැතුව ජීවිතය රකින්න බැරි තැනට ආවොත් ඒ දොස්තර මහත්තයත් එක්ක එකඟ වෙනවලු ජීවිතේ රැක දෙනවා නම් අංගේ හරි දෙන්නම්. ඒ කොටස දුන්නට කමන්නේ අංගං චජේ ජීවිතං රක්කමාවු. තමගේ ජීවිත රැක ගන්න අදහසෙන් කීලි කරුකින් හරියන්නම් කපුවට කමක් නැහැ. ඊට පස්සේ මේ තමයි ලෝක ස්වභාවය. නමුත් සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා අංගං ධනං ජීවිතං ചാපි සබ්බං මේ ලෝකයේ මේ විදිහට එකට එකට හෙට්ටු කරන්න ගන්න ධනෙ වෙන්න පුළුවන් අංග ශරීර අංග වෙන්න පුළුවන් ජීවිතේ වෙන්න පුළුවන් ධර්මයේ නියම විශේෂම උද්‍යප්පේ ඥානෙ වගේ හොඳ ධර්ම කොටස එනකොට මේ මිනිසයා ජීවිතණයක් දෙන්න ලෑස්ති ශරීරංගක් දෙන්න ලෑස්ති මුළු ජීවිතේම උනක් දෙන්න ලෑස්ති ධර්මයේ වෙලෙ. ඒ ධර්මම ත්‍යාගවන්තකමක් උද්දීපන වෙලා එනවා. ඒ ධර්ම රසයේ එන්න පටන් ගන්නවා. පස්සේ ආයෙතකොට ඒ කෙනා ළඟ තියෙන ගුණයට කියන්නේ කාය ජීවිත নিরপেক্ষව ඉන්ද්‍රිය ධර්ම වඩනවා. තමන්ගේ ජීවිතයේ ගියත් බණ භාවනා නැතර කරන්නේ කය ගියත් කයට මොනවා වුණත් ඒක කැප කරන්න කැමති. ඒ මට්ටමට එනකොට ඒ කාය ජීවිත নিরপেক্ষව භාවනා කරන මට්ටමට එනකොට ඒ යෝගාවචරයට ඇතුළතින් ලැබෙන ඒ නිර්ාමිෂ සුඛය ඇතුළතින් ලැබෙන ඒ ශාසනික සම්පත්‍තිකර ස්වභාවය මේ මුළු ජීවිතයට වැඩි වටිනවා. ආනේ එවැනි ත්‍යාගවන්තකමක් නැතුව කෙනෙකුට අඩුම ගානේ සෝවන් මට්ටමකට යන්න බෑ. තමන්ගේ සියලු බූදලයක් ජීවිතයත් කයත් ඒ ඔක්කොම පුදන්න ලෑස්ති නම් විතරක් තමන්ට පළවෙනි මාර්ග ඥානය ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව එව්ව පිළිබඳ ආශාවෙන් පය රිදෙනකොට එහෙම නැත්නම් සල්ලි වේදම් වෙනකොට මොන හරි අමාරුවක් කරනකොට එව්වා ගැන සැලෙන තැවෙන හිතක් තියාගෙන ඉන්නවනම් කවදාකවත් අර භවනා ජීවිතයේ ඉදිරියක් බාධා නැතිව දියුණුවක් ලබා ගන්න බෑ. ඒ නිසා මේ ත්‍යාගවන්තකමේ සෑහෙන දියුණුවක් එන්න පටන් අර ගන්නවා. ඒ දියුණුව එනකොට යෝගාචර කල්ලාතු මේ බණ අහලා තියෙනවනම් ඒකත් Tamanට භාවනා දියුණුවේ නිර්ණයක් ලක්ෂණයක් බවට පත් වෙනවා ඕනම දෙයක් කැප කරන්න පුළුවන් ගතිය තියෙනවා. එහෙම කරනකොට නිව ලබන තියෙන නිවනක් තියෙන ලබන තියෙන නිවනදී තියෙන සියල්ලම නිදර්ශනයකනේ විමුක්තිය කියන එකනේ. නමුත් භාවනාව දියුණු වෙලා දියුණු වෙලා විශේෂයෙන්ම ඔය සුවන් මාර්ගයට කිට්ටු කරනකොට එන සංඛාර උපේක්ඛා වගේ ඥානයකට එනකොට මොන දේ ආවත් මොන විදියට තමයි බයක් උපදවවත් මොන විදියට තමයි තර්ජනයක් ආවත් මොන විදියට තමයි පාඩුවක් සිද්ධ වුණත් සියලු දේවන් කෙරෙහි සම හිත එතන සියලු සංස්කාරයන් කෙරෙහි ඇති උපේක්ෂාව එනකොට ඒ බුද්ධලමේ තියාගවන්තකමේ ඉහළම කෙලවරට යනවා. ඒක නිසා තමන් ආධ්‍යාත්මික ජීවිතේ ඉදිරියකට යනවද නැද්ද කියන එක මේ ත්‍යාගයේ කියන ගුණයෙන් උනත් කෙනෙකුට මැනගන්න පුළුවන්. ඊටත් මේ කියන ගුණය හරහා ගියොත් තව ටිකක් ඉස්සරහට මම කැමති සාකච්ඡාකරන්න මේ ළඟදී අර බණකට සූදානම් වෙන වෙලාවේදී මට හම්බුණා මේ මමම ලියාගත්ත පරණ කෘතිකරණ තියා හිටපු පරණ ශ්ලෝකයක් සංස්කෘත ශ්ලෝක ශ්ලෝකයක් ඒකෙදී ලියලා තියෙනවා මේ සතේසු ජායතේ ශූරහ සහස්‍රේසු පණ්ඩිතහ ව්‍යක්තා සත සහස්‍රේසු ඡාගා ජගති දුර්ලභ කියලා. ඒකෙදි කියනවා මේ යම් යම් ශිල්ප වලට දක්ෂයා සූරයි කියන වචනේ පාවිච්චි කරන එක නා 100කට හමාරකට එක්කෙනෙක් කියනවා. හැම කෙනාම හැම ශිල්පෙටම දක්ෂ නැහැ. උඟ දෙනෙක් කම්මැලියෝ බුබ්බඩියෝ මොනම දෙයක් අත කන දෙයක් නැති. 100කට එක්කෙනෙක් විතර ඉන්නවා සූරමිනියෙක්. සතේසු ජහයති සූරා. සහස්‍රේසු පණ්ඩිතා. මේ ශිල්පය දැනගත්තට ඒ ශිල්පය එලෝ මෙලෝ දෙකටම ගැලපෙන තාලෙට එහෙම නැත්නම් Taman දන්නුන දෙකොල්ලටම ගැලපෙන තාලෙට ඒ වගේම ඒකේ යථාර්ථයත් මතු පිටාර්ථයත් දෙකම තේරුම් කරගෙන වැඩ කරන දක්ෂයෙක් අපි පඬිතියයි කියලා කියනවා පඬිතෙක් පහළ වෙන්නේ 1000කට එක්කෙනෙක් කියලා කියනවා සූර්යා 100කට එක්කෙනෙක් වුණාට පඬිතියෙක් ඇතුළ පිට දැනගෙන ඒකෙන් මානවයට හෝ Tamanට හෝ අනාගතයට හෝ සුභසිද්ධිය පිණිස කටයුතු කරන්න පුළුවන් ඥානෙ පහළ වෙන්නේ 100කට එක කියලා. මෙන්න මෙවැනි දෙයක මුනත වටිනාකම දන්නවා වගේම ඒකේ යථාර්ථය ඒකේ යථාර්ථය අන්නේ දෙකම දන්න පඬිත භාවය වචනෙට නගලා තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් කෙනෙක් පහළ වෙන්නේ ලක්ෂකට කරා. ඒ ලෝකේ ඒ සංස්ලෝක කාර්යය පෙන්වන්න හැටි. එහෙම වෙන්න වෙන්න මිනිස්සෝ Tamanට අර්ථ හිත අතේ අර්ථ සාධකේ වෙන දේත් කරනවා අනර්ථ කර දේවලුත් කරනවා. අර්ථ සාධනේ කරන දේවල් කරන එක අපි සූර්යයයි කියලා කියමුකෝ. නමුත් Tamanට සූර වුණාට ඒ පුද්ගලයා සමාජයට පිළිලයක් වෙන්න පුළුවන්. අනාගතයට ඒ මනස අමාරු වැටෙනවා වෙන්න පුළුවන්. මෙලව සූර වුණාට පරලෝකයේදී අමාරු වැටෙන්න පුළුවන්. නමුත් අනුන්ට සුව වෙන, Tamanට සුව වෙන වර්තමානයේ සුව දෙන, මාතර සුව දෙන, මෙලොවට සුව දෙන, එලොවට සුව දෙන දේවල් කල්පනා කරලා වැඩ කරන අතුල පිට දැනන කටයුතු කරන පඬිතකම කලාතුරකින් පහළ වෙනවා. අන්න මේ පඬිතකම ලබන්නේ මෙහිමයි, ඒකට මාර්ගය මෙහිමයි කියලා ඒක කියලා දෙන්න පුළුවන් වෙන්න වෙන්න වෙන්න මේ මිනිස්සයා කතා නොකරන මිනිහෙක් වඩටපත් වෙනවා. කාරණා කාරණා පෙන්ලා දෙන්න පුළුවන් වුණාට අපේ ලෝකේ කවදාකවත් හැදෙන්න කැමති හොඳ දෙයක් කියනකොට අහන්න කැමති නැහැ. ඒක නිසා මේ මනුස්සයා ගොළු වෙනවා. යමකින් පිරෙන්න පිරෙන්න පිරෙන්න මේ මේකට කියන්නේ වික්ත භාවය හරියට කාරණාව පෙන්නලා මේක දැනට නම් හොඳයි. හැබැයි මස්සට මේකට උඹ අමාරු වැඩේ. මේක මෙලොව වශයෙන් හොඳයි නම පරිලෝට මේක අමාරු වෙනවා. මේක උඹට හොඳයි. සමාජයට අමාරු වෙනවා කියන කාරණාව දැනගත්තට ඒක සමාජයට කියා දීමට තරම් හැම කෙනාටම වික්තකම නැහැ. හැම කෙනාටම වික්ත ප්‍රතිබල බව නැහැ. ඒක තමයි කට ඇති පුතයි කියලා කියන්නේ. නමුත් එහෙම කෙනෙක් ඒ දේ කියලා දෙන්න ගියාම මේ සමාජයේ තියෙන විෂමගතිය තමයි මේ මනුස්සය කටවහන්නේ. මේ මනුස්සගේ සත්‍ය කියලා දෙන්න කිසිසේත්ම කිසිම කෙනෙක් උනන්දු කරවන්නේ. ඒ නිසා මේ මනුස්සයා එන්නේ එන්නේ එන්නේ කතා නොකරන දැකලත් අමාරුව දැනිලත් කතා නොකරන දන්ටයි යන්නේ. අන්න මෙවැනි ලෝකෙක ඒ අනුන්ගෙන් ලැබෙන ඒ නිසලකිල්ල එහෙම නැත්නම් කෙනහිලි තියේදී මහා කරුණාවක් ඇති කරගෙන අනුන්ට ඒක කියා දීමට කටයුතු කිරීමට කියනවා ත්‍යාගවන්තකම කියලා එවැනි කෙනෙක් මේ මුළු ලෝකෙටම දුර්ලභයි කියලා. දක්ෂකම පඬිතකම දෙක අතර වෙනස කියලා දෙන්න පුළුවන් වෙන්න වෙන්න මිනිස්සයා ගොළු වෙනවා සමාජ සේවය නොකරන්න යනවා අන්න එහෙම තියෙද්දි ඒක ලෝකෙට ඉදිරිපත් කරන්න ඕනේ ඉදිරිපත් කළ යුතුයි කියලා කල්පනා කරන ත්‍යාගයේ තිබුණ කෙනා ලෝකෙට දුර්ලභයි කියලා කියනවා ඒක තමයි ਸਰවචන් වහන්සේ ඔය සර්වඥතා ඥානය ලබාගත්තට පස්සේ බණ නොකියන්න තීන්දුව කරා කියලා කතාවක් අපේ පොත්වල තියෙනවා සර්වචනාංශේ ධාරාසංගේ කල්පලක්ෂයක් පෙරම් පුරනකොට උද්දෘත පාඨයේ වශයෙන් තියාගත්තේ බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තෝ හම්මෝචේ පරිතින්නෝ හන්තාරිස්සාමි සංසාරෝගා මහබ්බය මම බුදු වෙමි මම සියල්ලම බුදු කරවන්නේ මි මම ඊතර වන්නේ මි අනික් කට්ටිය මං ඊතර කරවන්නේ මි මම මිදෙන්නේ මි අනික් කත්තන් මුදවන්නේ මි මේ සංසාරෝගේ මහා භයානකයි කියලා විශාල ව්‍යාපාරයක් කරලා ඇසිස් මස්ලේ දන් දීව උන්වහන්සේ අන්තිමට සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගන්න තේරෙනවා මේ කිසි කෙනෙකුට ඒක අවශ්‍ය නැහැ. ඔක්කොටම ඕන කරලා තියෙන්නේ මේ සංසාරේ සංසාරේ කියන කේක් එක අයිසින් දාගෙන කන්නයි. කිසි කෙනෙකුට මේකේ තියෙන විෂ වශකම තේරිලා නැහැ. කියන්න ගියොත් හැම කෙනාම සර්වඥාන්සේ වට පරදොල තේරුම් ගන්න. ඒ නිසා උන්වහන්සේ තීන්දුව කරා මේ ලෝකයට අවශ්‍ය කරලා තියෙන්නම කාමී. මේ ලෝකෙට අවශ්‍ය වෙලා තියෙන්නෙම ඉඳුරම් පිනවීම. ඒ නිසා කවුද මේ බණ අහන්නේ? මෙතෙක් කල සාරසංඛ්‍ය කල්පලක්ෂයක්ම ගැම්ම ගත්තේ බුදු වෙලා බුදු කරවන්නයි. ඊතර වෙලා ඊතර කරවන්නයි. මිදිලා මුදවන්නයි. නමුත් මිදුණට පස්සේ තේරෙනවා මේක තීරුම් ගන්නවට වඩා උංගක් බරපතල දෙයක් තමයි තීරුම් කරලා දෙන්නේ. වික්තකමක් තියෙනවා. ਸਰවඥාන්සේ කියන්නේ පශිබුදු නෙවෙයිනේ. පස්සේ බුදුරජාණන්සේ වික්තරයි. අවබෝධ ලබන්න පුළුවන් කියලා දෙන්න බෑ. අපේ බුදුහාමුදුරු සම්මා සම්බුද්ධත්වයට ප්‍රාර්ථනා කරලා ඒක ලැබුණා. නමුත් ලැබෙනවත් එක්කම ගොළු වුණා. මේක දෙන්න බෑ කියලා. ඊට පස්සේ තමයි සාහපති බ්‍රහ්මරාජය ඇවිල්ලා ඒ පොතේ සඳහන් කළ විදිහට සිවුර මේ උතුරු සළුව ඒකාංශ කරගෙන එක තැනක් බිම උබාගෙන ගෞරව කරගෙන නිදුකානන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේක මහා විනාශයක් මේ ලෝකේ දූවිලි ටිකක් සහිත ඇස් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා උත්සාහයක් ගන්න උත්සාහයක් ගත්තොත් විතරක් අර දූවිලි වලින් සම්පූර්ණ හැපිරිච්ච නැති අන්ධ වෙච්ච නැති කෙනෙකුට මේකෙන් ප්‍රයෝජනක් ගන්න පුළුවන් කියලා කිව්වට පස්සේ තමයි ਸਰවඥාන්සේ මේ ත්‍යාගය ගැන හිතුවේ. ධර්ම දානීය පිණිස මම අමාබෙරේ හැඬවීමට මම පසුබානුන් හොයාගෙන යනවා කියලා ප්‍රකාශ කිරුවීට පස්සේ අන්න මේ ත්‍යාගවන්තකම තමයි මුළු ලෝකෙටම දුර්ලභ. සමන්ට වැටහෙන ධර්මය තව කෙනෙකුට ගහද්දි, බනිද්දි, නිඳ කරද්දි, මූණට කියලා ගහද්දි, හිංස කරද්දි මහා කරුණාවෙන් කියලා දෙනවා කියන එක තමයි ලෝකේ ත්‍යාගවන්තකම අතර තියෙන අන්තිම ත්‍යාගවන්ත. ඒ නිසා සර්වචන් වහන්සේගේ තියෙන මේ ත්‍යාගවන්තකම මොනම තාලකින්වත් තව කෙනෙක් එක්ක මනින්න බෑ කියන. උපහරණයක් වශයෙන් උදව් මේ උපමාවක් වශයෙන් සඳහන් කරනවා අපි බත් ටිකක් කාලා අත හොදලා ඒ ඉඳුල් ටික පොළොවට විසි කරන ගමන් මේ පොළවේ ඉන්න වැල් ගැඩවිල්ලෙකුට හරි මේ බත් තුල මේ ඉඳුල පොරොජනක් වේවා කියලා හිතනවනම් ඒක දාන චේතනාවක්. ඒකට 100ක් කුසල් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ මොකද මේ සතෙකුට විසිකරන එක ආහාර ලැබෙනවා. ඊට පස්සේ සරුවත් යනසේ සඳහන් කරනවා මේ නොදැනෙන නොදැක්ක වැල්කඩවිල්ලකට වඩා ඒ දාන බත් තුල පේන කන සතෙක් ඉන්නවනම් ඊට වඩා සියක් ගුණයක් පිච්චිට. තමන් තේරෙනවා මේ මම සාමාන්‍යයෙන් අතෝතලා දාන දේ තව කෙනෙකුට පරෝදින උණයි කියලා. ඊට පස්සේ සරුවත් යනසේ සඳහන් කරලා තියෙනවා ඒ සතා ලොකු සෙන්ද ලොකු වෙන්නේ ඒ සතාගේ ආහාර ගන්නවා දකින්න දකින්න දාන දෙන එකනට ලැබෙන කුසලයේ තව සියුණකින් වැඩි වෙනවා කියන්නේ. ඊට පස්සේ සඳහන් කළා තියෙනවා මේ සත්ව සීමාව ඉක්මවලා මිනිස්සුෙකුට බත් පිටක් දෙනවා නම් මිනිස්සුෙකුට ඉඳුලක් හරි කමන්නේ දෙනවා නම් මොනවාරි දෙනවා ඊට වඩා සියක් ගුණයක් හොඳයි කියලා. ඊට පස්සේ සඳහන් කළා තියෙනවා මේ මිනිස්සයා සිල්වන්ත නම් සියක් ගුණයක් ආනිසංස වෙනවා. ඊට පස්සේ සඳහන් කළා තියෙනවා මේ මිනිස්සයා සමාධිවන්ත නම් සීල සමාධි දෙකම තියෙනවා අවශ්‍යයක් නැහැ. ඒක ප්‍රඥාවන්ත නම් අවශ්‍ය ගුණයක් වෙයි. මොකද පළවෙනි මාර්ග ඥාන ලැබ තිනවා සියක් ගුණයක් වැඩි වෙනවා. දෙවෙනි මාර්ගය, තුන්වෙනි මාර්ගය, හතර රහත් උනාන් සියක් ගුණයක් කරනකල බොහෝම ලස්සන පෙතක් හදලා තියෙනවා. එකට එකක් එකට එකක් මේ දානයේ තියෙන ආනිසංශ. මෙන්න මේක එහාට ගෙනිලා ගෙනිලා ගෙනිලා ගෙනිලා අටුවචාන් වහන්සේ අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරණ දෙන දානද උතුම් නැත්නම් බුදුහාමුදුරෝ සාරිපුත්‍ර ස්වාමීන්ට දෙන දානද උතුම් ඉනිල ගිහිලා අන්තිම තමයි මේ තර්කයෙන් යන්න පුළුවන් අන්තිම තැන තමයි සාරිපුත්‍ර ස්වාමීන් බුදුගුණ සලකලා බුදුහාමුදුරන්ට බත් පිටක් බෙදෙනවා තමන්ගේ පාත්‍රයෙන් අරගෙන බුදුරජාන් වහන්සේ තමන්ගේ පින්න පාත පාත්‍රයෙන් ගන්න සාරිපුත්‍ර ස්වාමීන්ට බත් පිටක් බෙදෙනවා මෙන්න මේ දෙකෙන් වැඩි කුසල් සිද්ධ වෙන්නේ කෝකෙද කියලා මම ඒක ඕගොල්ලන්ගේ ගෙදර වැඩට තියලා මගේ බණ ගෙනිනවා මම පොඩ්ඩක් කල්පනා කරන්න මේ තරමටම ත්‍යාගය පිළිබඳ අවබෝධය අපි ඔය හිතන තරම් ලේසි එකක් නෑ ඒක එකින් එකට එකින් එකට සුද්ධ වෙලා යනවා මෙන්න මේ කියාපු අපි ඉස්සලා ගත්තේ ශ්ලෝකයේ හැටියට සූර්යා 100ට කෙනයි පඬිතයා 1000ට කෙනයි ඒ සූරකම් පඬිතුකම දෙක අතර වෙනස දකින්න පුළුවන් මනුස්සයා ලක්ෂයට කෙනයි අන්නේ ගුණේ කාටද කියලා දෙන මනුස්සයා ලෝකෙ දුර්ලභයි. මේක තමයි සරුවචන් වහන්සේ මේ සිව්පිලිසිබියා කියලා උගන්වලා තියෙන්නේ. සරුවචන් වහන්සේගේ ධර්මයේ ඒ ඇතර වෙන කිසිම ධාසනයක වුණා කිට්ටු කරන්න බෑ මොකද ඒ වගේ හරපද්ධතියක් නැති නිසා. නමුත් සරුවචන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ඒ චතු පටිසම්භිදා කියලා ඒකටම ලිවිච්ච පොත තමයි පරිසම්පදා මග්ග ප්‍රකරණය. ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරපු එකක් විදිහට සඳහන් වෙලා තියෙන්නේ. දැනටත් අපි ත්‍රිපිටකයේ පොතක් විදිහට බාර ගන්නවා. ඒකේ පෙන්නලා තිනවා අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා. ওই ওই කීප එක තමයි සූර පඬිත වික්ත සහ ඡාග කියන හතර සලෝක කාර්යය කියපු එක සංස්කෘත කාර්යය. ඒකට pāli භාෂාවෙන් සරුවචනංශ පාවිච්චි කරේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා. ඉතින් මේ මේ සිව්පේශම් ව්‍යාපත් කියන එක ත්‍යාගයත් එක්ක සම්පූර්ණ දුරස්ත මාතෘකාවක්. කිසිම සම්බන්ධයක් පේන්නේ නැහැ. නමුත් ඒ සලෝකෙන් අපිට පේන්න තියෙනවා මේ ප්‍රතිභාණිය තමයි මෙතන තියෙන ධර්ම දානයේ උසස්ම කෙලවර. අපි පොඩ්ඩක් මේක බැලුවොත් අර්ථය කියලා කියන්නේ අපිට මේ මිනිසුන්ගේ පේන බාහිර ලෝකේ තියෙන අර්ථය. මේක තව අර්ථයක් දෙන්න පුළුවන් අර්ථ ශාස්ත්‍රය. අර්ථ සාහිත්‍ය කියලා කියන්නේ මිනිස්සු ලෝකේ බලන්නේ රුපියල් වලින්නේ. කීයක් මට ලාභ වෙනවද කියන එකන්නේ. අපිට වෙන ලාභයක් නැත්නම් අපි ගණන් ගන්නෑ. ඒ නිසා මිනිස්සගේ ප්‍රඥාවට බුදුහාම කියන අත්තක්ත ප්‍රඥාව කියලා. අත්තක්ත ප්‍රඥා කියලා කියන්නේ තමන්ට ලාභ වෙන දෙයට ප්‍රඥාව තියෙනවා. තමන්ට ලාභ වෙන්නේ නැත්නම් ගණන් ගන්නෑ. මේක බුදුසසුන කියලා කියනවා වජන්ති සේවන්ති ච කාරණත් අත්තක්ත ප්‍රඥා අසුචි මනුසා. නිකාරණා දුර්ලභ අජ්ජමිත්තා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා ඔය කග්ග විසාන සූත්‍රයේ කතාවක් තියෙනවා. අපි යම් යමෙක් ඇසුරු කරනවා නම් භජනය කරනවා නම් කරන්නෙම පරෝජනේ සලකලා. අපේ සිංහල කවි කාර්යය කිව්වේ කාර්ය කෙනතුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දීයට කරකිල්ල සූර්ය උදා වෙන තෙක් පිළිබෑවිල්ල කියලා අපි මේ හැම මායාවක්ම කරන්නේ ආර්ථිය සඳහා. කාක් හරි එක්ක දේශපාලනමේ එක්ක ආර්ථිකමේ එක්ක සමාජ ආර්ථයක් සඳහා. මේකට කියනවා අත් අට්ටපඤ්ඤා. මේ කටු ගහේ කටුල් කරන්න ඕනේ නැතුව වගේ තමන්ගේ ලාභෙට 18 නැටුන්නට 64ක් මායන් දානවා. කොයි එකක් දාන්නේ අර්ථයට සමයි. නමුත් මේක අසුචි කියලා කියනවා බුදුහාමුදුරුවෝ. මේ වැඩේ අසුචි මේකෙන් ඊර්ෂ්‍යා කෝපමාන ඇති වෙනවා. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්‍ත කිසිම ආපසු ප්‍රයෝජනයක් නැතුව දෙන කෙනා ආපසු නමන්න ප්‍රයෝජනයක් නැතුව කාර්යකරණය කරන අනික්කාරණා කියලා කියනවා මේක ලෝකේ දුර්ලභයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා නිඛාරණා දුර්ලභාජ්‍ය මිත්තා ඒකෝ චරේකග්ග විසාර කප්පෝ ඒ නිසා මේ ලෝක ජනතාවගෙන් වෙන් වෙලා කඟ වෙනගේ තනි අඟ වගේ හිටපන් මොකද ලෝකයේ කියන්නෙම ත්‍යාගේ නෙමෙයි Tamange පැත්තට ලබා ගැනීම. අන්නේ මේ දැක්මින් මේ දෘෂ්ටියෙන් මේ සංකල්පයෙන් කරන කතා කරන ක්‍රියා තමයි මේ ලෝකේ කියලා කියන්නේ. ඒකට අපි කියනවා ලෝකයේ අර්ථය කියලා. මත පිට අර්ථය බලු බැලමට අපි මේ මනුස්ස නට නාඩගම් ටික. ඒකට කියනවා සංසීප්‍රසිම් ව්‍යාපත්‍ර අර්ථය. අත්පටිසම්පදා කියලා. නිරු අධම්ම පරිසම්බිදා කියලා කියන්නේ මේ කරපුවාම මේ මනසට මොන විදිය කර්මයක්ද රැස් වෙන්නේ මේ මනස කොහොමද සංසාරයට බැඳෙන්නේ මේක හරහා කෙනෙක් කොහොමද නිවන් ලබන්නේ ඒ සඳහා කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මේ කරන සෙල්ලම හරහා කොහොමඩක්වත් මණ්ඩි මෙතෙනවනේ කර්ම වශයෙන් බීජ වශයෙන් අන්නේ එව්ව දැක ගන්න පුළුවන් මනුස්සයාට අපි කියනවා සමහර විට කම්මස්සකතා ඥානය කියලා මෙන්න මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා අර්ථයම විතරක්ම නෙමෙයි සලකන්නේ ඒකේ ධර්මයේ බලන. මේ මම මේ වැඩේ කරගෙන ගියාට මම දැන් දිනුවට මම ජයග්‍රහණය කෙරුවට තව කෙනෙක් මට ඊර්ෂ්‍යා කරනවත් දන්නේ නැහැ. තව කෙනෙක් පෙලෙනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් මගේ ඉස්සරහට මට නරක වෙයි දන්නේ නැහැ. මතු ආත්මයක් තියෙනවනම් නරක වෙයි දන්නේ නැහැ කියලා අර්ථ ධර්ම දෙකම කල්පනා කරන්න පුළුවන් මනුස්සය ශ්ලෝක කාර්යය ගැන පඬිතයි. එතකොට මේ මිනිස්සයා බොහොම සදාචාරාත්මක වගවීමකින් තමයි කෘත්‍යයක් කරනකොට කරන්නේ. ලාභය සඳහාම නෙවෙයි, දිනුම සඳහාම නෙවෙයි. එයින් ඇතිවෙනා වූ පසු ප්‍රතිඵල ගැන හොඳව සැලකෙයි. ඒයි අර්ථ ධර්ම දෙක තේරුම් ගන්න මේ ආමිෂ සුඛෙහිම ගලී ඇලි ගලී වාසය කරන කෙනාට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ආමිෂ සුඛේ ඉන්න කෙනා හැම වෙලාවෙම අත්තට්ඨ ප්‍රඥාව තමයි තියෙන්නේ, ලෞකික ප්‍රඥාවමයි ඉන්නේ. අපි කියනවනම් හම්බ කරන එක විතරයි කරන්නේ. කවදාකවත් හම්බ කරන ක්‍රමේ එහෙම නැත්නම් මේ ජීවන රටාව ගැන වග වෙන්නේ නමුත් යම් කිසි කෙනෙක්ගේ අඩුගානේ කර්මේශා කර්මඵලය දැනගෙන කම්මස්කත ඥාන සම්මාදිට කටයුතු කරනවා එයාට යම් ප්‍රමාණයකට ධර්මයේ මේකෙන් ලැබෙන විපාකේ කර්ම ශක්තිය ඒක තව ටිකක් ඉස්සරහට යනවා සමත සම්මාදිටිය එනකොට එතකොට එයාට නීවරණ ටිකක් අයින් කරලා ගැඹුර පේනවා ඊට පස්සේ විපස්සනා සම්මාදිටියට යනකොට මේ හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙන දේ Taman ඇඟිලි ගහන්න ගිහිල්ලා මේ අනවශ්‍ය සංස්කරණ ඇති කරන Taman කොච්චර පටලැවෙනවද හම්බෙන ලාභයට වැඩිය කොච්චරක් වෙහෙසද මේක මොන තරම් කර්මතෝගය රැස් වෙනවද කියලා විපස්සනා ඥාන දිනුනොට තේරෙන පටන් ගන්නවා. ඒකට සම්මාදිටිය තව දිනුනවා. ඊට පස්සේ මාර්ග ඥානයක් ලැබුවට පස්සේ විපස්සනා ඥාන සම්පූර්ණලා ඒ පුද්ගලයා බල දැනගන්නවා කරන දේවල් නෙවෙයි ජීවිතේට වැදගත් වෙන්නේ කරන පින්කම් නෙවෙයි පවු නොකර සිටීමයි. පවෙක් වැලකීමයි මනුස්සකම තියෙන්නේ. අපි මෙතෙක් කල් කිව්වේ දක්ෂකම් කරන්නනේ. දක්ෂකම් කරන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. කෙරෙන තියෙන පව් නොකර ඉන්න එකයි කියලා ලොකු ශික්ෂණයකට වැටෙනවා. ඒක නැත්තම් අපි කියනවා සීක පුද්ගලිකය කියලා. ඒ සීක පුද්ගලික වෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඒ සීක භාවයේ ඉන්නේ මොකද්ද? අපි හිතලා කරන හැම එකක්ම අකුසලයක් වගේ පේන්න පටන් ගන්නවා. හිතලා කරන හැම දෙයකටම ලැජ්ජ වෙන්න පටන් ගන්නවා. හිතලා කරන හැම දෙයක්ම පිළිකුල් කරන්න පටන් ගන්නවා. හිතර කරන හැම දෙයක්කටම ජුගුප්සා වෙන්න පටන් ගන්නවා වෙන දේ ඊට වඩා හොඳයි කියලා තීරුම් ගන්නවා ඒ තීරුම් අරගත්තට පස්සේ ඒ ලැබෙන මාර්ග ඥානය අනුව ලැබෙන ඵල ඥානයේදී ඒ පුද්ගලයා හොඳටම යන ස්වභාව ධර්මයට තතතාවයට උපේක්ෂාවට ඉඩ දීලා Taman කවුණු කිරීමේ කලාව ඉගෙන ගන්න මේ මට්ටමට අර්ථ ධර්ම දෙකේ දියුණුව එnde එnde එnde එnde එnde ඒ පුද්ගලයාට හම් වෙනවා වික්තක බව කියලා එකක් ලෝකෙට පේන්නේ නැති මේ වෙනස අල්ලලා දීලා වචනෙට නම් ගන්න පුළුවන් ගැතියක්. නිරුක්තියට නම් ගන්න පුළුවන් ගැතියක් එන්න පටන් ගන්නවා. ඒක නැති කෙනාට අපි කියනවා පසීබුදුරජාණන් වහන්සේ කියලා. ඒක තියෙන කෙනාට කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. රහතන් වහන්සේලා අතර සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ගොඩාක් මේක තියෙනවා. ඕනම පෘථග්ජනෙක් ආවොත් එයාට බුදුහාමුදුරට ඇරිච්චාම එයාට පෙන්ලා දෙන්න පුළුවන් ඔබ මේ යන පාර ගියොත් මෙතෙන්ට යන්නේ මේ චරිතය හැටියට මෙන්න මේ දේ කෙරුවොත් උඹට මෙන්න මේ පාරට යන්න පුළුවන් කියලා ඒ යහ අයහ හරි වැරදි අර්ථ ධර්ම දෙක විස්තර කර දීමේ හැකියාව තිබෙනවා. ඒක රාතනාංශාත්‍ර විනාශ. ඊට පස්සේ ඒ ගුණය තියෙද්දි ඒක ජනතාවගේ තමන් ඉන්න ස්වභාවයේ ප්‍රයෝජනෙ පිණිස ඒක ලෝභ නැතුව දීමෙහි විශාල වෙනසක් තිබුණා මහරහතන් වහන්සේලා 80 මහරහතන් වහන්සේලා අතර. උදාහරණයක් වශයෙන් කියනවා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ චිර රාත්‍රඥයන් අතර ශ්‍රේෂ්ඨකම ලැබුවා නිකන් කලින්ම රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමුදුර වෙනම නමක් දුන්නා. කාටවත් ඔබන කිව්වේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් චරිතය තියෙන්නේ ඇත්‍රාණක් එක්ක ඇත්තුත් එක්ක ගත කරලා තිනවා. මනුස්සයෙක් එක්ක ඉඳලා නැහැ. තමන්න හොඳට තේරෙනවා. පළවෙනි බණේදීම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීම උන්වහන්සේට තේරෙනවා යංකින්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම කියලා. ලෝකයේ ඇති වෙන තාක්ෂණක නැති වෙන එක. නමුත් කාටවත් ඒක ඒත්තු කරලා දීමේ හැකියාව නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙන ගන්නකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේට හැම ඥානයක්ම පාවිච්චි කරලා කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් මේක අර්ථේ මේක ධර්මයේ මේ අර්ථ ධර්ම දෙකම තේරුම් අරගැනීමේ ශක්තිය Taman ළඟ තියෙනවා ඒක නොපැකිලව මසුරුකමකින් තොරව පාවිච්චි කළා. එනිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් මේ ශාසනයට මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයට වෙච්ච සේවය අර බුදුහාඳුරෝ ඉන්න නිසා විතරයි බබලන්නේ නැත්තේ නැත්නම් හිතා ගන්න බැරි සීයක් වෙලා තියෙනවා. බුදුරජාණන් ශ්‍රීක මතු කරාට බුදුරජාණන් ශ්‍රීගෙන් මේ ධර්මයේ අම්මා කෙනෙක් වදපු දරුවට දක්වන අනුකම්පාව වගේ පුදුමාකාර දුක් අරගෙන තියෙනවා අන්තිම නිහතමානී වෙලා තියෙන හැම වෙලාවෙම වැරද්ද පිළිගන්න කැමති වෙලා තියෙන හැබැයි වෙහෙස ගන්න නැතුව බණ කියා දීමේ කටයුතු කරලා තියෙනවා ඉතින් ඒ නිසා ඒ ඔය යක්කඩි පඤ්ඤාරාම හඳුරෝ කියනවා නිතරම වගේ මම බුදුහාමරණ මල් පූජාවක් කරනකොට මේ මල්ලාශනේ සාරිපුත්‍ර සාංශලත් එක මලක් පැත්තකින් අරන් තියෙනවනේ මොකද උන් දැන් ඔය හිටියානම් ශාසනයක් නැහැ ඒ ධර්මතම කැප වෙලා දවසේ කිසිම වෙහෙසක් බලන්නේ නැතුව. ඒ සඳහන් වෙලා තියෙන සිද්ධියල කියලා කියනවා. සීනාසනේ ඉන්න ස්වාමීන් වහන්සේලා පින්නපාත යන්න ගියාම අර ස්වාමීන් වහන්සේලා හැම තැනටම ගිහලා මේ දොරවල් අගුරු දාලා තියෙනවද සිවුරු එළිය දාලා ගිහලා තියෙනවද මගේ වේයෝ කයිද කියලා ඔක්කොම පරීක්ෂා කරලාලු අන්තිමටමලු තමන්ගේ සිවුර ඇඳ ගන්න. ඉතින් එහෙම යනකොට උන්වහන්සේන් පැවිදි කරපු අවුරුදු 7 දවසක 7ක් වෙච්ච පුංචි සාමණේර කෙනෙක් මේ සාරිපුත්‍ර සාංශේ කලබලෙන් ඔක්කොම ලපින්න බාට ගිහිල්ලා සිවුර ගැටවට ගහගෙන යන්න හදනකොට ඒ අදපු සිවුරේ කොනක් කෙල්ලිලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අඳිනකොට සිවුර පරිමණ්ඩල කරලා අඳින්න ඕන. අර පොඩි ආහඳුරෝ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ගමට යන්න වඩින්න හදන්නේ ඕන සිවුර කොනක් කෙල්ලයි කියලා. සාරිපුත්‍ර සංසය ආයශූර ගලවලා අල හාමුදුරුවෝගාව උක්කුටිකෙන් වාඩි වෙලා උක්කුටිකෙන් කියලා කියන්නේ වඳින්න නෙවෙයි නමුත් සමගෞරවය දීලා කියලා පුංචි හාමුදුරනේ මේ හිවුරු ඇඳිල්ල සම්බන්ධයෙන් ඔබ වහන්සේ මට වැඩිය දක්ෂයි. මගේ වැරද්ද දැක්ක මට සමා වෙන්න සාසන වෙනුවෙන් මම අතින් වෙච්ච වැරද්දක් කියලා අර හාමුදුරන්ගේ සමාව අරගෙන ආය ගැටවටු ගහගෙන තමයි පින්න පාත වැඩලා තියෙන්නේ. ඒකෙන් උන්වහන්සේ දීපු බණ වචනෙන් කියූප එකක් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්ලා දීලා තිබුණා ඒ පුංචි හාමුදුරුවනත් කමන්න හරිදී දැක්කනම් මම මේ ඔක්කොටම උපාධ්‍යාන ආචාර්ය වෙච්ච මමත් ඒකට වඳිනකොට ඒකට ඒ ආදර්ශය පෙන්නකොට උන්වහන්සේගේ තියෙන ධර්ම ගෞරවය එහෙම නැත්නම් ඒ ත්‍යාගවන්තකම මම හිතන්නේ මේ ආර්ථිකයේ පැත්තෙන් අපිට අගය කරන්න පුළුවන්. දේශපාලන වශයෙන් අගය කරන්න පුළුවන්. සමාජික වශයෙන් අගය කරන්න බෑ. ඒ තරමටම මේ ත්‍යාගවන්තකම තිබිලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට ඒ අර්ථ ධර්ම නිරුක්ති කියන පදේ නෙවෙයි අර පටිභාණය කියන එක තව කෙනෙකුට කියලා දීමට ඇති කැක්කම තව කෙනෙකුට කියලා දීමට ඇති අවශ්‍යතාවය ත්‍යාගවන්තකමක් විදිහට පෙන්ලා තියෙනවා. මෙන්න මේක තමයි ලෝකේ දුර්ලභම දේ. දැන් මේ විදිහට අපි මේ තේරුම් ගන්න අර්ථ ධර්ම දෙක බැලු බැලමට බොහොම ගැඹුරක් තියෙන නිසා මම කැමැති භාවනා කරන කෙනෙකුට භාවනාවේදී කොහොමද Taman මේ අර්ථ ධර්ම කියන මේ සිව්පිලිසිම්බියාවල තියෙන මුල් පද දෙක ජීවිතයට සම්බන්ධ කරගන්න කියන්නේ මේකට කියන්නේ ආශ්‍රද ප්‍රසවාස භාවනා කරන හෝ පිඹීම හැකිලිම කරන හෝ වම දකුණු වශයෙන් භාවනා කරන කෙනාට අර්ථය කියලා කියන්නේ පෞද්ගලික ලක්ෂණය ධර්මය කියලා කියන්නේ පොදු ලක්ෂණය යම් කිසි කෙනෙකුට ආස්වාස් ප්‍රසආසයේ බලන ගමන් ආස්වස්තු ආස්වාස සති සතෝ පස්සසති කියලා මේ ආස්වාසයයි මේ ප්‍රසවාසයයි මේ ආස්වාසයට ආවේනික ප්‍රසවාසයට සාධාරණ නොවන ප්‍රත්‍ය අච්ඡන්ත ලක්ෂණයයි කියලා ආස්වාසී ආස්වාස වශයෙන් වෙන්කොට දැනගැනීමේ ලකුණු දැනගන්නවට කියන අර්ථ පරිසම්පිතාව කියලා. ඒතර ප්‍රසවාසය යන වෙලාවේදී මේක ආස්වාසය නෙවෙයි මේක ප්‍රසවාසය මේ ප්‍රසවාසී ආස්වාසයට ආවේනික නැති පොදු නැති අච්ඡන්ත ලක්ෂණ වගේක් තියෙනවා පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා ස්වභාව ලක්ෂණ වගේක් තියෙනවා ඒව හරියට ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොල දැනගැනීමේ ලක්ෂණයට කියනවා පෞද්ගලික ලක්ෂණ අච්ඡන්ත ලක්ෂණ කියලා. එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ කියලා. නැත්නම් භාව කියලා කියන නැත්නම් ගති කියලා කියන. ඉතින් මේ ගති නියෝජනය කරන්නේ පඨවි ආපෝ තේජෝ කියන හතර මහා භූතය. එහෙම නැත්නම් මේ රූපාකාරය ආශ්වාසිත කොහොමද ක්‍රියාත් වෙන්නේ ක්‍රියාවත් වෙන්නේ ප්‍රශ්වාසිත කොහොමද ක්‍රියාවත් වෙන්නේ කියලා හරියට මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකත් පුළුවන් තරම් වෙන් කරලා විශ්දව විචක්ෂණව විෂිතුරුව බලන්න පුළුවන් ගැටේ කියන පෞද්ගලික ලක්ෂණ මෙන්න මේ පෞද්ගලික ලක්ෂණය ක්‍රියාවත් කරන දන්නේ යෝගාවචරයා කොච්චර කල් භාවනා කරත් ආස්වාස් ප්‍රස්වාස් භාවනා කරත් යකින් හරස් ප්‍රශ්නයක් ඇහුවොත් කොච්චර වෙලා Tamanට ආනාපානෙ ඉන්න පුළුවන්ද කියලා සමහරලාට කියනවා මට විනාඩි 10ක් 15ක් වුණත් ආනාපානෙ ඉන්න පුළුවන් කියලා. එතකොට ඇහුවොත් එහෙම තවදුරටත් හරස් ප්‍රශ්නයක් ආස්වාසය කරනකොට මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කරන මේ ප්‍රස්වාසය කියන එක Taman දන්නවද කියලා? ඔව් කියන්නේ ඉතින්. මට ආස්වාස කරන ආස්වාසය දන්නවා. ප්‍රස්වාස කරන ප්‍රස්වාස දන්නවා. ඊට පස්සේ තවදුරටත් සියුම් කළවුත් මේ ආස්වාසය අත්දැකීමයි ප්‍රස්වාසය අත්දැකීමයි වෙනසක් තියනවද කියලා? ඕක කියන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ඒ වෙනස වචනට දාන්න කියන්නේ ටක් ගාලා බොළුවේ. කියන්න දන්නේ. මට දන්නවා මම දන්නවා ආශාසිලා ආශාසි කියලා ප්‍රසවාසිලා ප්‍රසවාසි කියලා වෙනසකුත් තියෙනවා. මේකට වික්ත භාවේ මේක කිව යුතුයි මේක කියන්න ඕනේ මේක කියවන්නේ තමයි කමඨාන සුද්ධ වෙන්නේ එතෙන් තමයි මම ඉස්සරහට යන්නේ කියලා ඒත්තු ගන්නලා දෙන්න බොහෝම කලයි. මෙන්න මේක නිසා නම් මේ මහසි ක්‍රමයට මම කැමති. ඒකේ හරියටම ෆෝසෙට් එකක් දාලා අල්ලලා දෙන්න වගේ හරියටම කියනවා ඔබ කොච්චර භාවනා කරත් වැඩක් නැහැ. ඔබ කරන භාවනාවේ පළු දෙකක් තියෙනවා. පළු දෙක අතර වෙනස දැකගත්ත දවසේ තමයි ඔබ හරියටම විපස්සනා මාවතට වැටෙන්නේ. ඒකට උපමාන රාශියක් තියෙනවා. ඒකේ ආශ්වාසයේ සීතල ප්‍රශ්වාසයේ උණුසුම් ගතිය ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කොටයි ආශ්වාසයේ බරයි ප්‍රශ්වාසයේ සැහැල්ලුයි ආශ්වාසයේ කම්පන චංචල ප්‍රශ්වාසයේ පිපුරුම් ගති নানা ප්‍රකාර පැති තියෙනවා මෙන්න මේක හේතු ගන්නලා දෙන්න ගියාම මේක බණේකදීත් අපි උත්සාහ කරනවා. කමඨා සුද්ධ කරනවත් උත්සාහ කරනවා. යෝගාවචරයට කියනවා පුළුවන් තරම් තමන්ගේ වික්ත භාවය මේකට පාවිච්චි කරන්න කියලා. මෙතෙන්දී 180කට වැඩිය යෝගාවචරය ගොළු වෙනවා. ඒකට හිතන ওই භාවනාවට ඔච්චර ගැඹුරක් ඕනේ නැහැ කියලා. ඒ නිසා කවදාකවත් මේ පුද්ගලයාට පෞද්ගලික ලක්ෂණ දැක ගන්න බැරි වෙනවා. පෞද්ගලික ලක්ෂණ දැකීම අර්ථපටි සම්බිදාව කියලා ගන්න පුළුවන්. මේ පෞද්ගලික ලක්ෂණ අපි හිතමු කොහොමද ඒත්තු ගන්නවයි කියලා. එයාට බැරි වුණත් කමන්නේ මේ ගුරු හාමුදුරුව කියපු නිසා හෝ ධර්ම ගෞරවයෙන් හෝ මම මේක කරන්න ඕනේ කියලා. ඒක දැක ගන්නා සුළුව භාවනා කරනවා කියලා හිතමු. ආශ්වාසයක් ගන්න වාරයක් පාස ඒක ආශ්වාසයේ බව දැනගෙන ඒකේ තියෙන විශේෂ ලක්ෂණ මම අත්දකින්නේ මොනවද? ප්‍රශ්වාසයක් පාස ඒක හිත යොදලා මම මේක අත්දකින්නේ කොහොමද කියලා දැනගෙන අඩුගාණේ කමටහන දෙන ගන්න වෙලාව සුද්ධ කරන වෙලාවක මට ආස්වාසේ සීතලට දැනෙනවා ප්‍රස්වාසයේ උණුසුමට වැටෙනවා ආස්වාස වෙලාවේ මට වම් නාස්පුඩුවේ දැනෙන ප්‍රස්වාසයේ මට දකුණු නාස්පුඩුව වැටෙන මොනවා හරි මේ වගේ කාරණාවක් කියන තරමට මේ යෝගාවචරයා දක්ෂ වුණාට පස්සේ ගුරුවරයා කරන්නේ මේ ලකුණු තව තව වැඩියෙන් දැකීමට ස්වභාව ලක්ෂණ වැඩියෙන් දැකීමට උනන්දු කරනවා වැඩි වැඩි ලකුණු ප්‍රමාණයක් දකින්න දකින්න එනතන් මේ පෞද්ගලික ලක්ෂණ විශාල කුළු ශේෂ්ත්‍රයක යන්න යන්න යෝගාවචරයේ ආරමුණ ඊටාම සමීපව ඇසුරු කරන්න යන නිසා නොබෝ වේලාවකින්ම ආශ්‍රස් ප්‍රසවාසය දෙක අතර තියෙන මේ පෞද්ගලික ලක්ෂණ නැකිලා ඒව හරහා දෙකටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් අන්න එතනදී යෝගාවචරයා ගොළු වෙනවා, කෝල වෙනවා, මේ පසට ගහනවා බය වෙනවා සැක කරනවා ශ්‍රද්ධාව නැති කර ගන්නවා ගුරුවරයා පිළිබඳ සැක කරනවා කමටහන අතාරිනවා নানা ප්‍රගප වැඩ වගේක් යනවා මම අද උදේත් මම හිතන්නේ මතක් කරා අන්නේ පෞද්ගලික ලක්ෂණය අඳුන්වා දීමේ ගුරුවරයා දක්ෂ වුණාට මේ පෞද්ගලික ලක්ෂණය හරහා ගිහිල්ලා පොදු ලක්ෂණය මතුවෙනකොට යෝගාවචරයාගේ මනසෙයි විඥාන ස්රෝතේ පෞරුෂත්වෙහි රුචි අරුචි වල ඇති වෙන වෙනස කොච්චර හැබෑ වෙනසක් කරනවද කියනවනම් මේ ලෝකෙ කිසිම කෙනෙක් ඒක ප්‍රගතියක් විදිහට හිතන්නේ සැකයමයි කරන්නේ. පස්සට යනවා කියලා මම හිතන්නේ. සතිය කරුණා කියලා මම හිතන්නේ. සමාධිය කරුණා කියලා මම හිතන්නේ මුසුප්පු වෙනවා. නමුත් සිද්ධ වෙන්නේ පොදු ලක්ෂණේ දැක දැක ඉඳලා පෞද්ගල පෞද්ගල ලක්ෂණ දැක දැක ඉඳලා ඒ හරහාම බෞද්ධ ලක්ෂණ විනිවිදගෙන පොදු ලක්ෂණයට යෑම විතරයි වෙන්නේ. මෙන්න මේ අර්ථ ධර්මයේ අර්ථය ඉඳලා මේ ධර්මයට මාරු වෙන තැන අපේ දාර්ශනික කියන්නේ සම්මුතියේ ඉඳලා ප්‍රඥප්තියට යන්නේ. ප්‍රඥප්තිය සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යන තැන මහා ලොකු දෙයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ මේක කියන්න දන්න තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ මේක වටිනාකම දන්නේ නැති. ඒකම මේ වෙලාවේදී විනාඩි 10න් 15න් මට උත්සාහ කරන්න පුළුවන් කියන්නේ මොකද බරක් තියෙනවා ඇත්තටම බරක් තියෙනවා කොච්චරද කියනවනම් මේ Newtonian physics and Einstein physics කියන ඔච්චර තමයි නිව්ටන් මහත්තයා අපිට කියලා දෙනකොට හැම අමුද්‍රව්‍යයකම හැම මූලද්‍රව්‍යයකටම ඒකට ආවේනික අණුක භාරය පරිණාමය ලෝහ ගුණ ගොඩක් විස්තර විස්තර කරලා ආවර්ත බගුවක් හදලා අනී අපිට ගහ ගහ කටපාඩම් කරගොය හැටි. අපිට මතකයි 230 ගානක චක්‍රයක් තියෙන ඕකේ කොතනින් ප්‍රශ්නයක්වත් උත්තර දෙන්න දැනගන්න ඕන රසායන විද්‍යාව කොට. කෙරුවට පස්සේ ඌ කියපු බොරුවම ප්‍රශ්න උත්තර ලිව්වොත් ලකුණුත් හම්බ වෙනවා ඩිග්‍රීත් හම්බ වෙනවා. ඒ කියපු පචයම ලිව්වා. නමුත් අයින්ස්ටයින් ඇවිල්ලා කිව්වා ඕන දෙයක් ඕන දෙයක් බවටපත් වෙන්න පුළුවන් ඕක ඇතුලේ තියෙන්නේ ඔය නිව්ටන් හිතාගත්තට වැඩිය වස්තු ද්‍රව්‍ය නෙමෙයි ශක්තිය තියෙන්නේ. ශක්තිය කියන්නේ පොදු ලක්ෂණ. හැම අමුද්‍රව්‍යයක් හැදලා තියෙන ශක්ති විශේෂයකින් ඒ ශක්තිය ලෝහයක් බවට හෝ වෙන දෙයක් බවට පත් වුණාට පස්සේ පෞද්ගලික ලක්ෂණ බවට පත් වෙනවා. පෞද්ගලික ලක්ෂණ හොඳට හොයාගෙන එතන අන්තිම කියලා හිතන්නේ නැතුව නිව්ටන් කාපුලණුව කන්නේ නැතුව ඒක තවදුරටත් කඩලා බැලුවොත් ශක්ති බවට පත් වෙනවා. නියුට්‍රෝනයක් ගත්තත් ශක්තිය, ප්‍රෝටෝනයක් ගත්තත් ශක්තිය, ඉලෙක්ට්‍රෝනයක් ගත්තත් ශක්තිය, පොසිට්‍රෝනයක් ගත්තත් ශක්තිය, ක්වක්කයක් ගත්තත් ශක්තිය. මේ ද්‍රව්‍යයක් බවට පත් වුණා කියලා හිතාගත්ත ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන බලනකොට ඒවට ආවේනික ලක්ෂණ ඇත්තටම වෙනස්කම් තියෙනවා. මොකද මේ ඔක්කොම දිය කරගෙන අන්තිමට ගෙල් බාන්නේ මේ ශක්ති බවට පත් වුණාට පස්සේ ඒක අපි ක්වොන්ටම් ෆිසික්ස් කියලා කියනවා. ශක්ති ශාස්ත්‍රයට දිය වෙලා යනවා. දිය වුණාට පස්සේ අනන්‍යතාවයක් නැහැ. අරකින් මේක වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි වෙච්ච ගමන් ඒ භෞතික විද්‍යාවම දිය වෙලා ගියා. භෞතික විද්‍යාව සීමා මරියදාවල් මුකුත් නැතුව භෞතික විද්‍යාව අසරණ වුණා. මේකෙන් කොච්චර වෙනසක් ඇති වුණාද කියනවනම් දැන් විද්‍යාව බුදුන් සරණ යන්න වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කිව්වා අද්‍රව්‍යෙන් තමයි ද්‍රව්‍යම වුනේ. උඹලා මේ ද්‍රව්‍ය අල්ලගෙන ලාභතු ලාභ සත්කාර කීර්ති ප්‍රසන්නතා ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරන්නේ උඹලට මොලේ නැහැ මේ ද්‍රව්‍ය මැවිලා තියෙන අද්‍රව්‍යෙන් බව තේරුම් ගන්න. මොලේ නැතිකම නෙවෙයි තියෙන්නේ ද්‍රව්‍ය කියලා අද්‍රව්‍යයට හැරෙනකොට ඇඟ කිලි පොළක්. බය වෙනවා. සැක කරනවා. ඒකට ඒකට වෛර කරනවා. කරලිවර වෙලා භාවනා වැරදුණයි කියලා, සතිය නැතුණයි කියලා, සතමාදී නැතුණයි කියලා නැගිටලත් යනවා. භාවනා කරුවොත් අනිවාර්යයෙන්ම පුද්ගලයන් ඔබෝ කාලකින් පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට යනවා. මෙන්න මේකට ඇති වික්ත භාවය නැති නිසා මේක භාවනා ජීවිතයේ අත්‍යන්ත කරන බව දන්නේ නැති නිසා මේක sannivedanaya කරගන්නා තෙක් අපිට භාවනා කරන්න. මේක මේ කාරණාව තේරුම් ගන්නකම් භාවනා කරන්න ඒකෙන් අදහස් කරන්නේ මේ තේරුම් ගත්ත නිසායි වැටුනේ කියලා. එදත් වැටහිලා තියෙනවා. නමුත් මේක ධර්මයේ බව දන්නේ. මේකයි කිව යුත්ත බව දන්නේ. මේකටයි මේ බුදුහාමුදුරුවෝ 84000ක් ධර්මස්කන්ධය දේශනා කළේ කියලා දන්නේ. අපි හිතනවා දන් දීකදී ඉන්නකොට දන් දෙදී ඉන්නකොට ඉබේම නිකන් හීනෙන් අවදි වෙනවා වගේ සෝවන් වෙයි කියලා. ධ්‍යාන ලැබෙයි කියලා. එහෙම නැත්නම් මාර්ග විපස්සනා ඥාන ලැබෙයි. මොකක්වත් වෙන්නේ මේ අර්ථ ධර්ම දෙකේ වෙනස මේක එක පැත්තකින් කියන්නේ විතක්ක ਵਿਚාර දෙකේ චෛසික දෙකේ වෙනස වගේ. දකින දේ දකින හැටියට ඇති හැටියට කියාපෑමේදී අපි අන්තිම බොළඳයි අන්තිම දුර්වලයි අන්තිම තොමනයි අන්තිම ළම අපිට පුරුද්ද තීනෙම දැකපු දේ ආලවට්ටම් කරන එක තමයි ඒක හොඳ කරන්න හදන එක නරක කරන්න ඒ නිසා අපිට කවදාවත් ඇති දේ ඇති හැටියට දකින්නත් බෑ භයානකම ලෙඩේ තමයි දැකපු දේ දැකපු හැටියට කියන්න බෑ මේක තමයි කැමරාවයි ඇහැයි අතර තියෙන වෙනස. මේක තමයි මේ ශබ්ද ප්‍රතිගත කරන යන්ත්‍රේ කණයි අතර තියෙන වෙනස. මේ ශබ්ද ප්‍රතිගත කරන යන්ත්‍රේ Tamanට ලැබෙනා වූ ඒ ශබ්ද වලට කිසිම වෙනසක් කරන්නේ නැතුව ඒක එහෙම වාර්තාගත කරනවා. නමුත් කනට වැටෙන හැම එකක්ම එතන එතන කොමෙන්ටරිස් දෙන්න පටන් ගන්නවා. එතන එතන අර්ථකථන දෙන්න පටන් ගත්තාම අපි අහපු දේ එnde end මතකෙන් දුරවන් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි කවදා රහත් වෙනවයි කියලා කියන්නේ අපේ කන සවුන්ඩ් රෙකෝඩරයක් බාටපත් වෙනවා. අපේ ඇහ කැමරාවක් බාටපත් පස්තිච්ච දවසේ ඇති හැටිය දැක්කම මිසක් ඒක අතිශෝක්ති කරන්න යන්නෙත් නෑ. මම පාණ්ඩ යන්නෙත් නෑ. ඒකේ ලකුණු ගන්න යන්නෙත් නෑ. ඇත්ත හැටියට දකින්න පුළුවන් අවශ්‍ය නම් ඇත්ත හැටියට කියන්න. මෙන්න මේ අර්ථ ධර්ම දෙක දැනගත්තට හම්බෙන්නේ මේ නිරුත්‍ය කියන වචනේ සරුවචනanse සඳහන් කරලා තියෙන්නේ භාෂාවට නැංවීම කියලා. Tamanට හම්බෙන්නේ අත්දැකීම භාෂාවට නැංවලා ඒ සම භාෂාව කතා කරන එකට සංනිවේදනය කරන්න. මේ අතින් බලනකොට අපි කොච්චර ইনফෝමේෂන් ටෙක්නොලොජි එකේ හිටියත් තාම මොන්ටිසෝරි පන්තිවත් නැහැ. අපිට ඇති හැටිය දකින්නත් බෑ. ඇති හැටිය කාටවත් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම්ම අපි අතිශෝක්තියට පුරුදු වෙලා. හිස් වචන වලට පුරුදු වෙලා. බොරුවට පුරුදු වෙලා. මවාපෑමට පුරුදු වෙලා. නිසා කවදා හරි අනුන කතා කිරීමක් ඕනේ නැහැ. දකින්න දේ දකින්න මට්ටමින් නතර කරන්න පුළුවන් නම් මිනිස්සුෙකුට දිච්චි කිට් මට්ටම් කියලා බොහෝම ගැඹුරින් ਸਰවඥයන් සඳහන් කරන ඉතරයි. අපේ ඇහැ ඒකට ඉඩ දෙන්නේ නැහැ. දැකපු දේ ගැන මේක හොඳයි, මේක නරකයි, මේක මංගලයි, මේක අමංගලයි කියලා අරක වටේ ආලවට්ටම් දානවා. අහපු දෙයක් ඇසුණු මට්ටමින් නැතර කරගන්න අපිට බෑ. මොකද අපි ඇබ්බැහියට මේක මංගල සත්‍යයක් වෙන දුමංගල සත්‍යයක් ඇහුණ හොඳද නරකද කියලා දිගට ඒක වටේ කතා ගොත කොට යනවා. ඒක නිසා අන්තිමට වෙන්නේ මොකද්ද? බලපු දේ දිහා නැවත බලනකොට Tamanට ඕන දිහා දේ බලනවා මිසක් ඇති දේ පේන්නේ නැහැ. ඉතින් ඔක්කොමලා ඉන්නේ මේ පිස්සුවේ නිසා ඒක ඇති විදිහට දකින්න මිනිහට පිස්සයි කියලා කියනවා. hina වෙලා වැටන්නේ ඒක තමයි කාරණා. ඔය අනිත් පිස්සු පිස්සු කියලා විදිහටම කතා කරුවොත් මිනිහා normal යා වීදියේ ඉන්න පුළුවන්. ඇතිදී ඇතියට දැක්කොත් ඌ පිස්සංගටට ගන්නවා. බුදුජානනාංශ හිටියානම් ෂුවර්. අල්ලලා දානවා පැහැදිලිවම මේක ඔය කියන මේ ශූන්‍යතාවයක් මේකේ නැහැ මට මේ පේනවනේ කහ පාට නිල් පාට රතු පාට මට පේනවනේ කොයිද ශූන්‍යතාවය කොයිද ඔකේ අනිත්‍යතාවයක් අපිට මේක ඉස්තිර කරලා මේක තියෙනවනේ කොයිද මේ ප්‍රත්‍යයේ තියෙන දුක නඩු දානවා 99.99 ඡන්ද ලැබේ බුදුහමරණ විරුද්ධව බුදුහමරණ තන්නේ මිනිහට ෆයිට් කරන්න වෙන්නේ උඹලා කොච්චර කිව්වත් ඔක අනිත්‍යයි කියලා ඔය කොච්චර කිව්වත් ඔක දුකයි කොච්චර කරතෝ අනාත්ම යෝගේ තියෙන සුදු ශක්තිය බුදු ශුන්‍යතාවයක් උඹලට ඕනේ දේවල් උඹලේ හදාගෙන බැලුවට පරමාර්ථ ධර්ම වශයෙන් බලනකොට ඕකේ ගන්න දෙයක් නැහැ. ඒක නිසා මේ පුද්ගලික ලක්ෂණ ඉඳලා පරමා භෞතික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙන තැන කොච්චර ගැඹුරක් තියනවද කියනවනම් මේකට අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥාන ඉඳලා පච්ච පරිග්ගහ ඥානට වැටෙනවා. මේ පච්චේ පරිග්ගහ ඥානය තුල සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම පටිච්ච සමුප්පාද ධර්මයේ ඒක පිළිගැනීමක් වශයෙන් අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ ප්‍රත්‍යත් සහිතව දේ දකින්න පුළුවන් නම් සප්පච්චේ පරිග්‍රහණානේ තියෙනවා නම් එයා චුල්ලසෝතපන්නයි කියලා කියනවා. චුල්ලසෝතපන්නෝ ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ නියත ගතිකෝ කියලා. ඒ මනුස්සයා බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාව ලැබුව කෙනෙක්. එයා කදාකත් ඒ ආත්මෙන් මේ තියෙන ඥානෙ තියෙන දාක ලබාගත වෙන්නේ ආස්වාදයක් ලැබුව කෙනෙක්. බුද්ධ ශාසනයේ ස්ථාවරයක් ආස්වාදයක් ලැබුව කෙනෙක් කියාට පෞද්ගලික ලක්ෂණත් වෙනවා පොදු ලක්ෂණත් වෙනවා. මේකට සාමාන්‍ය ව්‍යවහාරය කියනවා නීතාර්ථය සහ නෙය්‍යාර්ථය කියලා. නීත නෙය්‍යාර්ථය කියලා කියන්නේ මතු පිට පේන දේ. මේ මතු පිට පේන දේ පට ව්‍යාපෘතිජෝ වශයෙන් මේකට මනාපමනාප වශයෙන් මංගලව මංගල වශයෙන් මේක ඇතුලේ තියෙන ඒ ඒ වස්තුව සම්බන්ධ කරන එක එකන දරන මචිමතාන්තර අයින් කරුවට පස්සේ ඔක්කොගම තියෙන හුදු පඨවි ආපෝ තේජෝ වායෝ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ක්‍රියාත්මක වෙන්නේ සජීවී ශරීරයකද අජීවී ශරීරයකද කියලා පඨවි ආපෝ තේජෝ මායින් කරන්නේ නැහැ පඨවි ආපෝ තේජෝ ක්‍රියාත්මක වෙන සජීවී සවිඥානික ශරීරයත් අවිඥානික ශරීරයේ පටවියාපෝදේ වල කිසිම වෙනසක් නැහැ ඒ නිසා සරුවචනාංශයේ රාහුල පුංචි හාමුදුරන කියනවා අජ්ජත්ත පඩවි ධාතු, බහිද්ධා පඩවි ධාතු, පඩවි ධාතු වේසා. මහනි ශ්‍රාවුලේ ඔබ මේ මේ ඇඟේ තියෙන පඩවි ධාතු කියලා යම් පඩවි ධාතුක් උඹ අල්ලගෙන ඉන්නවනම් ඒ උඹේ ඇඟෙන් එහා පැත්තේ තියෙන වෙන තැනක තියෙන පඩවි ධාතුවක් තියෙනවනේ ඔය දෙකම පඩවි ධාතු බමනයි හුදු. උඹ එකේ කියලා විශේෂයක් නැහැ. සමිඥානකයි කියලා මොනක්වත් ඕකේ නැහැ. මරණය පස්සේ ඔක ආයෙත් අරකට එකතු වෙනවා. බුයි ඕක මගේ කියාගෙන ඉන්න ගන්නේ ඕක රකින්නයි ඕකට මේ ලෙඩ වෙන්නේ නැති වෙන්නයි වයසට යන්නේ නැති වෙන්නයි මේ තටමන්න හදන්නේ. උඹේ නොවේනේ පටවි ධාතු පිළිබඳ උඹට වෙහසක් නැහැනේ. අසහනයක් නැහැනේ. ওই දෙකම එකනම් ඇයි මේ මගේ කියලා අල්ලගෙන මේකට සැදෙන්නේ? ඇයි මේකෙන් දුක් ගන්නෙ? ඔන්න ඔය වෙනස තමයි මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණයටම ආව වෙනකොට සිද්ධ වෙන්නේ. හැබැයි යකා ගැහුවා ආවේශ වෙනවා, බය වෙනවා, සහලවනවා, ඔළුව කරකැවෙනවා, ආලෝක පේනවා, ගැස්සෙනවා, নানা වෙනස්කම් වෙනවා. ඔන්න ඔය මේක අපි විදර්ශනා ඥාන ගැන කතා කරනකොට කියන නාම රූප පරිච්ඡේඥානල පච්චේ පරිග්‍රහ ඥානයට යනකොට එනත පෞද්ගලික ලක්ෂණයක ඉඳලා පොදු ලක්ෂණයට යනකොට එනත සම්මුතිය බින්දගෙන පරමාර්ථයට යනකොට එහෙම නැත්නම් අර්ථ ධර්මයේ ඉඳගෙන අර්ථයේ අර්ථ පරිසම්පදායේ ධර්ම පරිසම්පදාවට යනකොට මේ ඇති වෙන වෙනස සාමාන්‍ය පෘථජනට දරන්න බෑ. ඒක හරියට මේ ගුරුත්වාකර්ෂණ ඇති තැනක ඉඳලා ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියා. මේ සීමා මායියදවල් ඔක්කොම කඩලා ගිහිල්ලා අපි මේ තියෙන ඝර්ෂණ ක්‍රම වැඩ කරන්නේ නැත්තනකට යනවා. ඉතින් මේකට ලෑස්ති වීමත් ත්‍යාගයක්. මෙතනදී අර අරගෙන යන හනමිකේ පැත්තකට දාලා ධර්මයේ විශ්ින් අපිට පෙන්ලා දෙන්න හදන මේ පරමාර්ථය එහෙම නැත්නම් පොදු ලක්ෂණයට ප්‍රතික්‍රියා නොකර නොගැටි ඒකට එහෙම එන්න දෙනවා කියන එක කාය ජීවිත নিরপেক্ষ විය යුතුයි කියන එකයි අටුවාචාර්ය මාත්‍ලා කියන්නේ. ඒ වෙනස ඇති වෙන්න නම් ලෑස්තිලා මේ යන්න ඕනේ පුදන්න බලාගෙන. මම රැකින්නේ රැකෙම්වා. කය තියෙන්නේ තිබීමවා කියලා. මොකද සමහර වෙලාවට මේ කය සුලියකට අහුණා වගේ කරකවන කරකවන කරකවන යන්න පටන් ගන්නවා. සමහරට ගින්නකට දැම්මා වගේ පිච්චිලා යන්න පටන් ගන්නවා. සමහර වෙලාවල් වලට පුපු පුපු ගහලා කැඩලා කැඩලා යන්න පටන් ගන්නවා. ඒ පඨවි ආපතෝ තේජෝ ගුණ ගුණ ක්‍රියාවත් කරන වේදිකාවක් බවට පත් වෙනවා. ඉතින් මේක කුමර කුමරි සැපැතුතේ වැවිච්ච කෙනාට නිත්‍ය සංඥාව හිටපු කෙනාට මහා බයලවන සුළු දෙයක් වෙනවා. ඒ බයවන සුළු ගතිය නිසා ඒ පුද්ගලයා මානසික භ්‍රාන්ති වලටපත් වෙනවා. අදාහ ගන්න බැරි තැනකටපත් වෙනවා. ඒ තරමට තමන්ගේ කයට කැමති. ඒ තරමටම මේ ජීවිතේ නැති වෙයි කියලා මැරෙන්න හදනවා. මේක ත්‍යාගවන්තකම නැතික. ත්‍යාගවන්ත නම් කාය ජීවිත নিরপেক্ষව යන්න පටන් ගන්නවා. ඉතින් අපිට ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි මේ ධර්මයේ වෙනුවෙන් ජීවිතාංගයක් හෝ මුදල් හෝ ජීවිතේ පූජා කරන්න වෙනවා අංගන් ධනං ඡාපි අංගං ධනං ජීවිතං ചാපි සබ්බං නරෝ චජේ ධම්ම manussරන්තෝ නියම ධර්මය પરමාර්ථ ධර්මයේ මතුවෙනකොට ඒ මිනිස්සයා සලිත් බ්ලැන්ඩ් ලැස්ටි බුදලේ භාභෝග සම්පatti අංග මේ එක පැත්තක් නැති වෙලා පේනවා එක පැත්තක් බර වෙලා පේනවා එක පැත්තක් රත් වෙලා පේනවා එක පැත්තක් සීතල වෙලා පේනවා ඒත් දෙන්න ලෑස්ති අන්තිම මුළු ඇඟම ගන්න ගියත් ඒත් දෙන්න ලෑස්ති අන්න එවැනි කෙනාට පමණයි මේ ධර්මයේ නියම රසය ලැබෙන්නේ මේ ත්‍යාගවන්තකම. මේ තෑග්ග මේ තෑග්ග නෙමෙයි ලෝභකම පෘථජන ගතිය. ඒ ත්‍යාගවන්තකම ආර්ය ගතිය. ආර්යයන් වහන්සේ ඉදදී නැත්තම් ආර්ය භාවයේ පතන කෙනා ඒක දෙන්න ලෑස්ති. අන්න ඒ ත්‍යාගවන්තකම අපිට පුරුදු කරන්න අහන්න ඕනේ මේක. හිතට වද්දා ගන්න ඕනේ මේක. යමක් පුදන්නේ නැතුව ඒ විදර්ශනා ලාභ ලැබෙන්නේ නැහැ. ඒ පිදිල්ලේදී අන්තිම වශයෙන් ඉතුරු වෙන කයත් ජීවිත දෙක තමයි. ඒ දෙක පුදන්න මේක මරන්න හදනවා මේක උගුරු ගහන්න හදනවා මේක පුච්චන්න හදනවා මේක සලන්න හදනවා ආන්නේ වෙලාදී ටික ටික ටික ටික নিরপেক্ষකව මේක දෙන්න පටන් අරගත්තොත් අමානුෂික රතියක් එන්න පටන් ගන්නවා. ශුඤ්ඤාගාරම් පවිත්තස සන්තචිත්තස බික්කුණෝ අමානුෂී රති හොಂತಿ අසන්තෝ දෙයප්පය. ඒ හැම ධර්මතාවයක්ම ඇති වෙනව නැති වෙනව අභ්‍යන්තර වුණත් බාහිර වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් රූප වුණත් නාම වුණත් මේ ඔක්කොම දියකඩකට වැස්ස වහින වෙලාව වගේ ඒ දඟලන වෙලාවේදී ඒ වෙන ධර්මතාවයට බාධාවකින් තොරව කාය ජීවිත নিরপেক্ষව යන්න ඇරියොත් ඒ මනුස්සයා තුළ හැම සෛලයක්ම හැම අංශුවක්ම ඒ ධර්මාසේ ලැබනකොට ඒකට කියනවා අමානුෂික රතියක් කියලා මනුස්ස ලෝකේ මිනිස්සුයෙකුට හිතා ගන්න බැරි මනසත් ඉක්මවපු රතියක් එන්න පටන් ගන්නවා. ඒ ඒ රතිය ලැබෙන්නේ ඇහෙන්වත් කණින්වත් නාසයෙන්වත් දිවෙන්වත් කයින්වත් නෙවෙයි. රූපයක් කරාවත්, සද්දයක් කරාවත්, ගඳක් කරාවත්, රසක් කරාවත් ස්පර්ශයක් කරා නෙවෙයි. ඒ ඔක්කොම නැතිකම හරහා ශුන්‍යාගාරය හරහා ශුන්‍යාගාරම් පවිත්තස්ස ශුන්‍යාගාරල පිවිසනා වූ සම්තිචිත්තස්ස බික්කුණෝ මේකට ලෑස්ති වෙලා නොසැලෙන්න හිත හදාන කිය භික්ෂුව අමානුෂී රතිය හොන්ති මේ විදිහට අමානුෂික රතියක් ලබනවා අසන්තෝ උදබ්බයක් නැත්නම් ධම මනුස්සරන්තෝ නියම විදිහට ධර්මයේ අනුසරණය කරගෙන එනකොට මෙන්න මේ ත්‍යාගවන්තකම නැත්නම් අපිට බොහොම දීර්ඝ කාලයක් සහිත සංසාරේ ආපහු එනවා ඇත්ත ගන්නකොට අපි මේක තමයි ඔච්චර කාලෙ උපේලා තියෙන්නේ බය වෙච්ච ගමන් ඇත්ත කරලා වටපිට බලනවා කැලී ටික ෆිට් එකේ තියෙනවද හුස්ම ටික වැටෙනවද ආ හුස්ම කරගත්තා පස්සේ අන්තං gedara වගේ දැනෙනවා ඒ කියන්නේ දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. අර චිත්තක්ෂණය පොඩ්ඩක් ඉස්සරහට ගෙනිච්චා නම් ධර්මයේම අනුසරණය කරා නම් අර සෑම පෞද්ගලිකව පෙනිච්චකේ ආපෝ තේජෝ වායෝ පට විකේශාලෝමනඛා දන්තා නාම රූප වශයෙන් කියපු සෑම දෙම මේ ඇහුදු ඇති වෙන නැති වෙන ගතිය දකිනකොට ඒ සඳහා කාය ජීවිත දෙක ත්‍යාගවන්ත කරන්න බැරි නම් ඒ පුද්ගලයා නැවතත් අර සම්මුති ලෝකයට වැටෙනවා. මේ එහාට ගියොත් මෙන්න මේක දෙක වෙන් කරලා කියන්න පුළුවන් ගතියට කියනවා නිරුත්ති ප්‍රතිපදාව. වචනයට දාලා ව්‍යාකරණයකට දාලා මෙන්න මේකයි පෞද්ගලික ලක්ෂණය මේකයි පොදු ලක්ෂණය මෙතෙන් යනකම් පෞද්ගලික ලක්ෂණ මෙතෙන් යහට පොදු ලක්ෂණය මේක සම්මුතිය මේක પરමාර්ථය මේක නාම රූප දෙක මේක නාම රූප දෙක නැති සමූපිතික தත්ත්වය කියලා මේ කරන විග්‍රහයට කියනවා නිරුත්ති කියලා. වික්ත කියලා වචනේ පාවිච්චි කියන දේ හරියට කෙස් ගහට පින් කරලා කියන්න පුළුවන්. මේක කියමන කොච්චර දුෂ්කරද අමාරුද කියනවනම් අද කිසිම ආමුදු කෙනෙක් මේ ගැන කතා කරන්න ඊට වැඩි ලේසි ජාතක කතාවක් කියලා දෙන්නේ. ඊට වැඩි ලේසි බුදුහාමුදුරු බුදු වෙන්නේ ඉස්සලා සිද්ධාර්ථ කුමාරයා ගැන කතා කරන එකට හරි ෂෝක් එකට කට්ටිය කතා කරනවා. ඒතර කිව්වට කවුරුත් තේරුම් ගන්නෑ. ඉතින් ඒක නිසා මේ ධර්ම නැති වෙලා යනවා. මේ ධර්ම වනවදිනවා. මේ ධර්ම නිබ්බාන පරිසංගිත දේශනා එහෙම නැත්නම් ශූන්‍යතා පරිසංගිත දේශනා ගැඹුරුයි කියලා පැත්තකට අන්න එහෙම කරන්නේ නැතුව මොළ ධාතු ඇත්තා වූ මොක හරි කමන්නේ මේක තේරුම් ගනී කියලා මේක කියලා දෙන ගතිය තමයි අටිභාන ශක්තිය කියලා කියන්නේ. අන්න එතන තමයි සාසනෙ තියෙන්නේ. එතන තමයි පුරුක වදින තැන තේරුම් ගත්ත මනුස්සයාට කිසිකෙනේ සලකන්නේ. සලකුන් දිගේ ගියොත් අත්කාලක වගේ ලාභ සත්කාරයට ගියොත් ඒ මනුස්සයා අනසනවා. ඒ මනුස්සයා නිහතමානී වෙන්න ඕනේ අල්පේච්ඡ වෙන්න ඕනේ. අල්පේච්ඡ වෙලා වෙහෙස බලන්නේ නැතුව මේක මොකක් හරි කමක් නැහැ කවුරු හරි අල්ලගනී කියලා කීයගෙන කීයගෙන යෑමෙන් තමයි අවුරුදු 2600ක් මේ දක්වා මේක ඇවිල්ලා තියෙන්නේ. එක්කෙනකින් එක්කෙනෙකුට අප්පගෙන් පුතාට ගුරුවරගෙන් ගෝලයාට සම්බන්ධයක් මේකේ නැහැ. සැලසුම් කළා කරන්න බෑ. ඒ වගේම අපි සැලසුම් කරන මනුස්සය ළඟ ඒ නිරුක්තිපටි බහනේ නැහැ. අපි හිතන්නේ කෙනෙක් ගාව මුස්ලිම් මිනිහෙක් ගාව කතෝලික මිනිහෙක් ගාව ඒක තියෙන්නේ ඉඳී. අපිට කියන්න බෑ. අපිට කරන්න තියෙන්නේ මෙචෙක්කල් වරුසාව ඇවිල්ලා කොතෙන්දත් වගේ තෙතමනේ ලබා දෙන්න වගේ මේ ධර්ම වරුසාව ගෙනියන්න. හැබැයි ආපසු කවදාකවත් ආප සත්කාර බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම ඒ ලැබෙන කරන කෘත්‍ය වෙනුවෙන් මෛත්‍රීතාවයක් ඇති කරගන්න තරකයි. පුළුවන් තරම් අල්ප වෙච්ච වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට විස්තර කරලා දෙන්න බැරි පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ විස්තර කරලා දීලා ඒකට යාට බහ තෝරලා දෙන්න. මෙන්න මේකයිම කියන්න ඕනේ. මෙන්න මේකයිම කමටහන සුද්ධ කරගන්න ඕනේ. මෙන්න මේකටයි බණ අහන්න ඕනේ කියලා ඒ පුද්ගලයාට වික්ත භාවයක් තෑගි දෙනවයි කියන එක, ඒ කෙනාට වික්ත භාවයක් දාන දෙනවයි කියන එක සම්පූර්ණ අහඹයක්. කොහොමඩක් සැලසුම් කළ කරන්න බෑ. හැබැයි උත්සාහ කරගෙන යනකොට හිතාප නැත්තනකින් බිම්මලක් මතුවෙනවා වගේ කවුරු හරි ඒක අල්ලන ඒක එච්චරමයි මේ අවුරුදු 2600 ඇතුළත තිබුණේ ක්‍රමික අධ්‍යාපනයේ නොතිබුණා නෙවෙයි. නමුත් සම්ප්‍රේෂණය, sannivedanය ඉතාමත් අහඹු කිසිම කෙනෙකුට කල්ලාතු කියන්න බැරි ක්‍රමයක්. මේක උද්දීපනය කිරීම සඳහා හිතවැදීම සඳහා ওই මහායාන පොත්වල මේ මේ මම කියන මේ වික්ත භාවයේ මහායාන ඉතාමත්ම දක්ෂව සලකනවා. අපේ තේරවාදී ඊ타මත්ම පහත් විදිහට පැත්තක දාලා. මේකට ඊටාන ඉන්නවා ත්‍රිපිටකේ කටපාඩම් කරුවොත් හරියයි. එහෙම නැත්නම් අර දෙ මේ දෙ කරුවොත් හරියයි කියලා. ඒක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. මේක යාට දිනනවා ගෙනියන්න පණවිඩයක්. ඉන්නේ පණවිඩේ මතු කර දීම සඳහා යවනිකාවක් නිදර්ශනයක් රූපකයක් වශයෙන් පෙන්නනවා. දවසක් සරුවච්චන් වහන්සේ ගහක් මුල බොහොම ලස්සන උයනක භාවනා කර කර ඉඳලා තියෙනවා. කාශ්‍යප මහරතන් වහන්සේත් ඇවිල්ලා සර්වචනාංශේ වන්දනා කරන්න එනකොට සර්වච සර්වචනාංශේ ගැඹුරු සමාධියක ඒකට කාශ්‍යප දරුව ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප ස්වාමීන්සේ ගහක් මුල වාඩිලා දෙන්නම සමාධියට සමවැදිලා තියෙනවා. ඊට පස්සේ සර්වචනාංශේ ඇස් දෙක අරලා බලනකොට මහා කාශ්‍යප මහරතන් වහන්සේ භාවනා කරනවා. තමන්ගේ ගෝලේ ඇවිල්ලා තමන්ට කරදර කරන්න නැතුව පැත්තකලා භාවනා කරනවා. ඒ සර්වචනාංශගේ ඇස් දෙක අරන ඒ විතර්කේ පහළ වුණත් එක්ක මහකාශ්‍යප මහරතනංශයේ චර්ිත කරලා තියෙනවා. එතකොට මේ මේ ජවනිකාවම අවලා මේ මහා බහන බුද්ධහමේ මහාන බුද්ධහම කියනවා සර්වචනසේ එතන තිබිච්ච පිපෙන මලක් පොහොට්ටුවක් අරගෙන ඒ මල දිහා hinaහ වෙලා මද hinaමක් පහලා ඒ මද hinaවෙම සාර්කෘත ශාංශික භූණ දිහා බලනකොට ධර්ම සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. එහෙම නැතුව කටපාඩම් කරපු සමීකරණයකවත් මොකක්වත් නැහැ. මේ ධර්ම සම්ප්‍රේෂණය කියන කේ තරම් අහඹයක්. සිද්ධ වුණේ මුළු සාසනයෙම සාරිපුත්ත මහ සර්වචන්නාංශයෙන් කාශ්‍යප සර්වච කාශ්‍යප මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට විතරයි කියලා ඒගොල්ලෝ කියනවා. ඒ තරමටම මේ sannivedanaya කියන එක සම්ප්‍රේෂණය කියන එක ඔය අද තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි එක නෙවෙයි. අද ඒකේ සම්ප්‍රේෂණය කරන හරියක් කරන්නේ පචයි. සත්‍ය නොවන බවට අත පොළවේ ගහලා දිවුරන්න පුළුවන්. අද දෙන්න හදන්නේ ලාභයට සත්කාරයට දෙන තොරතුරු වගේ. නමුත් ਸਰවඥාන්සේ දෙන තොරතුරක් නෙවෙයි මේ පෞද්ගලික ලක්ෂණය සහ පොදු ලක්ෂණය අතර ඇති වෙනස බලපං. ඒකල ඒක උච්චාරණය කරපං. ඒකට වික්ත වයන්. ඒකම සඳහන් කරපං. වැඩි කල් භාවනා කරන්න වෙන්නේ. ඊට පස්සේ මැරෙන්න ඉස්සලා තව කෙනෙකුට ඕනෝ කියලා කිව්වා. අන්න එතකොට මේක පෙරලෙන්න බලන්න. ඉතින් අවුරුදු ගාණක් කියනකොට එක්කෙනෙකුට මේක හරියට මලක් දිහා බැලලා හිනහ වෙලා ඒ හිනාවෙම තව කෙනෙක් දිහා බැලලා කම්ප්‍රෙෂන් වෙන්න වගේ මේක සිද්ධ වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් කවදාකවත් බලාපොරොත්තු සුන් කරගන්න නරකයි. ඒ වගේම අසවලා භාවනාවට කැප නැහැ. අසවලාට භාවනාව තේරෙන්නේ නැහැ කියලා කොම් කරන්න පුළුවන්කමකුත් නැහැ. කිසිම කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ. නිසා අපිට කරන්න තියෙන හැකි ශක්ති ප්‍රමාණයෙන් අපි තෑගි දෙන්න. දන් දෙන්න. අන්න පාණං ගරං වත්තං කියන කන බොන දේ ඇඳින පරිඳින දේ දන් දෙනවා. ඊට පස්සේ තමයි දන්න ශිල්පයක් මොනවා හරි කියනවනේ. ඒ ශිල්පයක් දෙනවා. ඒ ශිල්පයක් දීලා හිත අරගෙන කියන ඔය එක ශිල්පකින්වත් වැඩක් නැහැ. මේ ඇති දේ ඇති හැටියට දකින්න යථාභූත ඥාණයයි අවශ්‍ය කරලා තියෙන නිසා ඇති දේ ඇති හැටියට බලපං දකින්න දේ දැකීමෙන් අතවරපං. අහන දේ අහන මට්ටමින් අත කරපං. විඳින දේ විඳින මට්ටමින් අත කරපං. හිතෙනවනම් හිතෙන මට්ටමින් නැත කරපන්. උඹට දකින්නකොට ඇස් තිබුණට පොට්ටෙක් වගේ හැවිරියක්. ඇහෙනකොට හොඳට කන් තිබුණට අහන මට්ටමින් බීරෙක් වගේ නතර යනවා. ඔබට මේ සිද්ධිය දැකලා මේ මනුස්සයා කරන්නේ තමනකමක්, තකතිරකමක්, මරිකමක් කියලා දැනගත්තත් කතා කරන්න බැරි කෙනෙක් වගේ හිටපන් මොකෙක්වත් කැමති නෑ උඹේ බන අහන්න. උඹ කිව්වට අහන්නේ නෑ නිසා කර්මන් නිකන් ඉඳලා. බේරෙන්න බැන්නම් මලකුණක් විදිහට හිටපන්. මහා කරුණාවන්ත කතාවක් මේ කියලා තියෙන්නේ. මොකද මේකේ ගැඹුර. මේකේ ගැඹුර අමාරුයි. නමුත් යම් කිසි දැනක එවැනි ධර්මයක් තියෙනවනම් මුදල් නෙවෙයි, අතපය නෙවෙයි, ජීවිත පරිත්‍යාගයෙන් හරි කර ගිහිල්ලා ඒ ධර්මයට තමන්ගේ කාය ජීවිත নিরপেক্ষව කරනවනම් ඒක තමයි ත්‍යාග වෙන්නේ. නැත්තම් දානයේ උසස්ම ධර්ම දානයේ තියෙන උසස්ම දානේ ඒක තමයි. ඉතින් මේක ටිකෙන් ටික තමයි අපි හැත් බැඳි බැඳි කැපි කැපි සුද්ධ විවි සුද්ධ විවි සුද්ධ විවි යන ගමනක් තියෙනවා. ඒක නිසා ප්‍රතිඵල අපේක්ෂාව තමයි අපි ළඟ තියෙන කුප්ප ගතිය. ප්‍රතිඵල අපේක්ෂාව තමයි තියෙන පාහර ගතිය. ප්‍රතිඵල අපේක්ෂා කිරීම තමයි අපි තියෙන අසුචි ගතිය. අපිට කවදා හරි කිසිම අපේක්ෂාවකින් තොරව කළ යුතු දේ, කළ හැකි දේ 100 200කින් කරන්න පුළුවන් නම් ප්‍රතිඵල අපේක්ෂාවෙන් තොරව අන්න එතකොට එන හැඟීමට නිවන කියලා කියනවා. නිවන පිළිබඳව දැනුමක් තියෙන කෙනයි කියලා කියන්නේ කල යුත්ත Taman දෙන්න ඕනේදී 100 200ක් දෙයි. කවමදාකවත් ඒකෙන් පසුපසුපලයක් අපේක්ෂා කෙරුවොත් ඒක අසුචි. ඒක කැප නැහැ. බුදුහන් වගේ කරන්නේ කියලා අපේක්ෂා විරහිතව ඒ කටයුත්ත කරන්න පුළුවන් වෙන්න නම් ඒ මනසට නිවනේ සුවඳ නිවනේ රස කොහෙන්දෝ වැදිලා තියෙනවා. අය නිවන් දකින්න ඕනේ නෑ. ඒ රසයෙන්ම මුළු ජීවිතේටම ඕජාව ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු ශාසනයට කැප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වර්තමානයේ 100ක් ජීවත් වීම තමයි එකම කාරණාව කියන එක තමයි තේරුම් ගත්තට පස්සේ තවත් මොකද තවත් වෙන වෙන ස්වර්ගයක් කොහමදද තවත්. දැන් මේ ඉන්නේ නිවනේ නම්. දැන් මේ ඉන්නේ එතන නම් තවත් මොකද කියලා ඒ මනුස්සයා තුළ පිරිච්චකම එන්න පටන් ගන්නවා. ඒ මනුස්සයා තුළ සන්තුෂ්ටි ගතිය එන්න පටන් ගන්නවා. මුළු ලෝකෙම තියෙන්නේ අරකමදි මේකමදි චරිචුරු තමයි. මේ විදිහට ත්‍යාගවන්ත වුණාට පස්සේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා මෙච්චර මසුරු ලෝකේ දන් දෙන මිනිහට කිසිම සීමාවක් නැහැ. දන් දෙන මනුස්සයට අහවල ඇවිල්ලා මෙච්චරයි මට කරන්න පුළුවන් කියලා සීමාවක් නැහැ. ඒ නිසා මසුරන් ඉන්න ලෝකේ ත්‍යාගවන්තයා අසීමිත තත්වයකටපත් වෙනවා. ඒ වගේම හොරකම් කරන්නන් අතර දන් දෙන කෙනා. ඒ වගේ බලාන බලාන යනකොට අපි මේ සීමිත වර්ග කළ හැකි ආශාවල් ටිකක් පසුපසි දුවන වෙනුවට අඩු ගානේ ත්‍යාගවන්තකම ලදලද දේ දාන දින දෙන එක පුරුදු කෙරුවොත් ඒකේ සීමා විරහිතයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් කේවල தත්වයකට නිකන් යන්න. ඒක සඳහා අපිට කල යුතු කල හැකි දේවල් රාශියක් තියෙනවා. හැබැයි සාමාන්‍ය ජනතාවත් එක්ක බලනකොට අපි අනික් කටියට වැඩිය දන් දෙන මට්ටමක ඇති. නමුත් මේක තව ගොඩක් කරන්න තියෙනවා. නමුත් මම අර කියපු විදිහට මේක ආමිෂයට සීමා කරන්න එපා. නිර්ආමිෂයට සීමා කරන්නත් එපා. අන්තිමට අපිට කරන්න තියෙන්නේ අපිට වැටහෙනවා නම් යම් ආකාරයකට අර්ථ ධර්ම දෙක අන්නේකේ නිරුත්‍ය කියලා දෙන්න ඕන කාට. මෙන්න මේකටයි කමඨහන සුද්ධ වෙන්න ඕනේ. මේකටයි බණහන්න ඕනේ. මෙන්න මේකේ නිවන තියෙන්නේ කියලා. ඒකට මේ මිනිස්සුયો මුස්පීතු මුණක් දැම්මට කම්මැලි මුණක් දැම්මට එපා කෙරුවට Taman වට ගන්න නැතුව හිත වට ගන්න නැතුව නැවත නැවතත් ඇතිකිරීමේ ප්‍රතිභාන ශක්තිය යම් කෙනෙක්ගෙන එන්න පටන් අරගත්තොත් ඒ කෙනාට මේ කාලයේ විසින් නැකි වෙන ගතිය ද්වේෂය නිසා දේශය නිසා අපි විසිරී යන ගතිය නැතුව ඒ කාලයේ ඒ නපුරු සාපේට අහුවෙන්නේ නැතුව දේශේ නපුරු සාපේට අහුවෙන්නේ නැතුව ධර්මයේ ඉස්මතු කර ගන්න පුළුවන් ඒක නිසා මේ සාමාන්‍ය ඡාග කියන වචනේ අපි දානානිසංසකට කතා කරනකොට අපි මේවා කතා කරන්නේ අපි මේ දස දාන වස්තුවට අයිති දේවල් කියලා නතර වෙනවා. නමුත් මේ විපස්සනාට අදාළ කතාවක් නිසා අපිට පුළුවන් ඒකෙදී ආමිෂ දාණය, නිර්ආමිෂ දාණය, ඊට පස්සේ ධර්ම දාණය කියලා ඉහළ තැනට යන්න ඒ අනුව දැනට අපි තබලා තියෙන පියවරවල් අගය කරන්න ඕනේ. අපි දැනටත් ඒකේ ඉන්න බව දැනගන්න ඕනේ. දැන අරගෙන මේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන පැත්තට හිත යොදවලා හොයන්න පටන් අරගත්තොත් අපිට මේ ඉදිරියට පාන් හොයන බිස්නස් එක පැත්තක දාලා භාවනා කරන එක පිළිබඳ වටිනාකම තියෙනවා. දැන් කරන්නෙම පැය 24ම පානුවේ බටරුනේ කතාව තියෙන්නේ. බඩ බොක්ක පුරවන එකනේ තියෙන්නේ. කවදාකවත් අපිට අර්ථයක් නැහැනේ මේකේ මේ අර්ථ ධර්ම දෙකන තේරුම් අරගන්න. ඉතින් ඒකකොට තේරෙනවා ඔය පාන් හොයන බිස්නස් එක සතුත් කරනවා. සතා වුණත් කෑම හොයන එක කරනවා. මිනිස්සුක් වුණාට පස්සේ ඒක වැඩි කලහයක්ක් තියෙනවා. ඒකල හැකි මට්ටම් තුනක් තියෙනවා. මේක නිරුක්තියට නැංවීම තියෙනවා. ඒ නිරුක්තිය දෙනකොට මිනිස්සු මොසුප් වුණාට වැටෙන්න දෙන්නේ නැතුව උනන්දු කරවලා ඉදිරිපත් කිරීමේ ත්‍යාගය තමයි උසස්ම දාන. ඒ නිසා අද මේ 2012 වෙනකොට මම හිතනවා මෙවැනි දාහණයක තියෙන වටිනාකම කවදාකවත් නැති තරම් ඇවිල්ලා තියෙනවා. මොකද ඒ තරම් මිනිස්සු අසහනයකටපත් වෙලා ඉන්න යුගයක්. ඒ නිසා භාවනා කරන එකට ඒ අරසව තියෙන. ඒ අරසව තමයි සමාදන් වෙන්න ඕනේ. Taman ඒකට අනුයාත වෙන්න ඕනේ. අනුයාත වෙලා ඒ අනුයාත වින්නාගේ ඇති ඒ කම්පන ශක්තිය හැකිතාක් මේ දුකින් පෙළෙන එහෙම නැත්නම් අසහනෙටපත් වී සිටින එහෙම නැත්නම් මේ මානසික ආතතියටපත් වී ඉන්න ඇතට බෙදා දීමේ කවදාකවත් තමන්ගේ තියෙන ත්‍යාගවන්ත ගුණය ගෙවිලා යන්නේ පහණින් පහණපත්තු කරාට කිසිම වෙලාවට ගෙවි යමක් සිදු වෙන්නේ වැඩිවීමක් තමයි සිදු වෙන්නේ නිසා මසුරුකම් කරන්නේ නැතුව ඒ ධර්ම දාණය හැකි තමන්ට ලබා ගන්න අතර අනුන්ටත් ලබා දීමේ මේ යුගී අවශ්‍යතාවය සම්පූර්ණ කරන සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දෙනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි පැයකමාරක විතර කාලයක් කරන් තිනවා. පැයකමට ආසන්න කාලයක්. එතැන් පුරුදු පරිදි මෙතෙන් පටන් මේ දේශනාව සම්බන්ධව තම තමන්ගේ භාවනා සම්බන්ධව කිව යුතු කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා හිටියා. ඇවුන්නේ මට ඇවුන්නේ අයියෙන් කියන්නේ. ඉතින් කටිට පින්කම් දුන්නාට ගියන්න මොකොත් හම්බ වෙන්නේ නැහැ අපව. දෙන්නේ සිවුරුනේ. ගියට අයිස්ක්‍රීම් හම්බ වෙන්නේ නැහැ, චොක්ලට් හම්බ වෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන වටිනාකම. සම්පූර්ණ සුද්ධ පැවිදි උපකරණයක් දෙන්නේ. අනිත් ඒවා දෙනකොට නම් බත් දෙනකොට නම් බුරියානි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉන්දියාප්පන් දෙනකොට වෙන එකක් ප්‍රාර්ථනා කරතයි ලොකු එකක් මේ. සිවුරක් දීලා මොනවද ආපහු හම්බෙන්නේ? ඒක නෙමෙයි ගියෝ නම් හිතන්නේ මොනවාද සක්විතර දෙකම හම්බ වෙනවා කියනවා සිවුරට ගහන නූල් නූල් වාරයක් පාස සක්විතර දෙකම හම්බ වෙනවායි කියනවා. ওই සක්විතර දෙකමටත් එහා මහානකම. ඒකයි යෝකෙන් හම්බ වෙන්නේ. ඒක කිව්වනම් මං හිතන්නේ දැන් කඩන පිංගම් කරනෙකුත් නැහැ. දැන් නිකන් හරි කිව්වොත් එන්නේ කඩන පිංගම් කිරුවොත් හම්බෙන්නේ ශාසනයක්මයි ඒකෙන් හම්බෙන්නේ මහානකම්මයි කියලා ඔකට්ටිව ආපත බලවල දුවනවා. කියලා තියෙන බුදුරජාණන් මේ ශාසනය ගැන හිතලා පිංගම් අතර ආමිෂ පිංගම් අතර කඩන පිංගම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා නිස්තරමනේ කවදාවත් කඩන පිංගම් කරන්නේ නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන්ම කරන්නේ මිනිස්සු අවසන්ඩ හොදලා තියෙනවා. ඒ වෙනකොට කියන අයිල්ල පුටන්තම් බාන කරගන්න. පැහැදිලි. කිසියම් ආපසු අපේක්ෂාවකින් තොරව දෙන දාණය තමයි ඒකත් එන්න ඕන අසංස්කාරිකව. කවුරුත් කිව්වත් නෙවෙයි මෙහෙවීමකින් නෙවෙයි අපි සිංහලෙන් කියන්නේ දීලා දානවා කියන්නේ. දීලා දාන දේ අබයටයක් වුණත් කමක් නැහැ. දීලා දාන්න ඕනේ පසු අපේක්ෂාවකින් තොරව. ඒක අහම්බයක්, ඒක సౌందర్యාත්මක දෙයක්. අවශ්‍ය කෙනාව තමන් ළඟ තිබ්බ දුන්නා. එන්නත සැලසුම් කරලා හෙට එන්න මම අරක දෙන්නම් කියලා කියනකොට ඒක සාමාන්‍යයෙන් ප්‍රමාණ කළ හැකියි. අර වගේ දාන හම්බෙන්න මොසිද්ධ වෙනවා ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා කටිපින් කම්මන ගොඩාක් ධිකම කටින ආනිසංස කතාවල් වගේ තියෙනවා. මොකද කෙසේ වුණත් ඒක ශාසනය පැවැත්වීම සඳහා කරන චීවර පූජාව. ඒක අතිරේක පූජා ගොඩක් කරනවා. මොකද මේ සිවුරක් දුන්නට ගිහියට සිවුරක් හම්බුනට වැඩන්නේ මොනවට ගන්නද? පෙරංක ඩෝල්ට ගන්නද? අන්නේ නිසා নিরপেক্ষව දෙන්න පුළුවන්. ඒ නිසා කන්න පිංගමට ගියාට පස්සේ ආපහු ලැබෙන එක නෙවෙයි කල්පනා කරන්න තියෙන්නේ. මේ දීලා දාන්න. එහෙම දීලා දානවා නම් ওই වස් සමාදන් වෙලා වස් මොනවාද මේ පවාරණය කර කරනම ඉන්න ඕනේ ඕන වෙලාවක නියන් දීලා දාන එක කරතේ. ඒක කියන්නේ යන්න එපා බයි කන්න පිංකම්. මොකද මට කියකිය මොකද අපේ නිසන්වනේ කන්න පිංකම් නැහැ. අනුමත කරන්නේත් නැහැ. අනුමත කරන්න කියන එක සාසනික ලස්සන දෙයක්. මුළු ලෝකෙම මම දැකලා තියෙන ස්ථානයක් වශයෙන් කන්න පිංකම් නොකරන තැන තමයි නිසන්. මම ගියා ඉස්ලාම මෙල්බන් ගිය වෙලාවේදී මං ගියේ චීවර මාසය ඇතුළත. ඉතින් මේ ස්ථාන තියෙනවා හයක් හතක් මෙල්බන් නගරේ විතරයි. ඉතින් මං ගිය ගමන් බද්දා කිව්වා සාංශ බලා ගන්නත් එක්ක හැම ස්ථානෙටම යන්නයි කියලා. හරි අපහසුට මම පත් වුණා. ඊට පස්සේ මං තීන්දුව කරා ඊට පස්සේ කටන චීවර මාංශ කොහොක්වත් යන්නේ නැහැ කියලා. මොකද ඒ තරම් මිනිස්සු උත්සව ශ්‍රියක් තියෙනවා. භාවනා කරන මූඩ් එකක් නැහැ. අර කටනෙට මේ කටනෙට ඇවිද ඇවිද මම අනේ මම තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට මම බුද්ධ ධර්මයේ යනාගම කියනවා ඕගොල්ලෝ වෙලවනවා. ඒ තරම මිනිස්සු කැමති කැම්බැල්ලට. ඒ තරම කැමති උත්සවයට. ඔත් කිසිම නිදහසක් කිසිම විවේකයක් මේ නිස්සද්ද බව මොකක්වත් නැහැ. ඉතින් මේ ගෝසාව කියන වෙලාවේදී හොඳම වෙලේ තමයි ඔන්න කැලේකට වෙලා දෙන තම්බල දෙන බතක් කාලා කඳ හරි බීලා පැත්තකට. නිසා ප්‍රතිපත්තියක් වශයෙන් ඒක මන්ද නැහැ. ඒක නිස්සන්නවනේ තිබුණ ප්‍රතිපත්තියත් පැවිදිින් ඉස්සල්ලාම මගේ ළඟ තිබුණ එකක්ද කියලා උත්සව කියනකොට ඇලර්ජික් මට. උත්සව වලට සම්බන්ධ වෙන මොන හරි තියෙනකොටම කරප්පන් වගේ මට හිතෙනවා ඊට මීට වැඩිය හොඳයි පැත්තකටලා කැලියටලා ඉන්නේ. ඒක ඒක ඇඟ ඇතුළෙන්ම කියපු කෙනෙක් තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම කිව්වා මොනම හේතුවක් නිසාවත් ගැවසෙන තැන් වලට යන්න එපා. ගිහිල්ලා මේ සතිය නඩත්තු කරන්න බෑ. ගැවසෙන්නට ගිය ගමන් රංගපෑම තමයි එන්නේ. ඉතින් හැංගුම් ඇති වෙන්නේ. ගොඩාක් සද්ධාදී හැඟුම් ඇති වෙනවා. නමුත් අර ගිනිච්ච සතිය ගංගාවක් ගිහිල්ලා වැලි තලාවට බී ගත්තා වගේ තිබුණ තැන මුල තැන හොයාගන්න බැරි වෙනවා. අන්තිමට අපේ රංගපානම් බවට පත් වෙලා ආපහු ඇවිල්ලා මුලින් ඉඳලා පටන් ගන්නවා. ඊට මිට වැඩි හොඳයි මේ වෙලාවේදී අර තීන ඒක රැගෙන පැත්තකට වෙනවා නම් නමුත් මාව වරදොල තීරුම් ගන්න එපා කියලා මම බැගෑවෙනවා. ඒ මගේ හැටි නම් ඔය ඔය ප්‍රශ්න ඇහුවොත් නම් ඔය වගේම තමයි මගෙන් එන උත්තර. ඒක වළක්වන්නත් බෑ. පින්කම් ගැන කියනකොටම මට නිකන් මුස්ලිම් වගේ හිතෙනවා. මම ඉතින් මිත්‍යා දෘෂ්ටි කියලා. පව් එහෙම හිතන එක. මම ඉතින් මිත්‍යා දෘෂ්ටි මේ මිනිස්සු හදන්න බෑ. මම කිසිම ගණකිනුවක් නැහැ. මම තරහකුත් නැහැ. මමත් ඔය පිටු ගෙලියන්නේ අවුරුදු 20ක් විතර යනකම් මාත් ඒවා ටිකක් කෙරුවා. හැබැයි මම ඒ දවස්වල තඩුයි. පින්කම කියනකොට මගේ මට තේරෙනවා මෙයත් එක ගන්න දෙන කරන්නත් බෑ නැත්නම් කතා කරලත් බෑ. එයා වෙන ආගමක ඒ කියන්නේ ආගමී කියලා කියන්නේ එයා ආගමේ මම පැත්තකටලා නිකන්. ඉතින් මට ලොකු සාන්තියක් වුණා මේ විවේකී වෙලා. gediya gedi මම යන්නෙත් නැහැ. එමේ යන අය අසු කරන්නෙත් නැහැ. හැබැයි මට දැන් මට තේරෙනවා ඒ අය තරහ කරගන්න නැතුව ඉන්න ඕනේ කියලා. ඒක මම ඇතින් වෙච්ච ලොකු වැරද්දක් මම මෙතෙක්කල් හරිය විවේචනය කරා. දැන් මම දන්නවා නෑ නෑ බබාට ඒක කන්න කරගෙන බබා පප්පඩම් කන්න බබා පරිප්පු කන්න ඔයා බෙදාගෙන කන්න. ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම මගේ වැඩේ කරගෙන පැත්ත කරලා YouTube මයින් අහනවා එන්න යන්න කියලා. මට මානවයිති වාසිකමක් තියෙනවා මට නෑ කියන්න බෑ කියන්න. ඒක තමයි මම රකින්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන්. මගේ න්‍යාය මගේ කලසටහන කවුරුත් න්‍යායපත්‍ර හදන්න එන්න එපා. આવොත් මම යකම්. මම පැවිදි වුණේ කාගවත් න්‍යායපත්‍ර වලට නටන්න නෙවෙයි විවේකයේ සඳහායි. විවේකයට යන කෙනෙක් එක ඉන්න හමුණත් සපයි. එමන්ස මුස්ලිමුණයි කියලා මට ප්‍රශ්නයක් නෑ. කතෝලිකුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. මනස විවේකය අගය කරනවා. ඒක නැති මොන දේ කරන්න ගියත් හරි වෙහෙසක් දැනෙන්න ගන්නවා. හරි අපහසුයක් දැනෙන්න පටන් ගන්නවා, ගොළු වෙන්න පටන් ගන්නවා. කතා කරගන්න බැරි වෙනවා. මොකද කතා කරොත් හිතනක් කරගන්නවා. කියන්න ගියො හරි වෙහෙසක්. ඒක නිසා මේ ඒ යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ මචං අපි පරණ බිස්නස් දැන් කරන්නේ නැහැ, ගොනායි කරත්තේ වීක් කරනවා කියලා. පරණ බිස්නස් කරන්නේ නැහැ. ඒගොල්ලෝයි කරත්තේ දැන් විකුණලා. දැන් ඒ ගංශපා බිස්නස් කරන්නේ නැහැ කියලා නිකන්. පින්කම් වලට යනකොටත් එච්චරම තමයි මම කියන්නේ. Thank you. මේ මුලින් මේ බොහොම වේලාවක් දෙන්න ගන්නකොට එතකොට මේ වෙලාවේ ඒක කෝපියක් වගේ සිදුවිල්ලක් පහළ වුණා. පහළ වුණාම වෙලා තියෙනවා කියනකොට ආයෙ එකක් අරින්න තියෙනවා. ඔය විදිහට දෙත එකම විදිහට දෙක දෙකට මේ කියනවා ඒක අපි ඉස්සරහට කරලා ගත්තා මේ ඒකට යනවා මුලට කරලා ගත්තා මේකට යනවා වගේ ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්නේ මේ වෝල් හැංගර්ස් තියෙන පිටුර ගහලා තියෙන චිත්‍ර ඒ චිත්‍රේ චිත්‍රය බලන්නත් පුළුවන් කැන්වස් එක බලන්නත් පුළුවන් සාමාන්‍ය අපි චිත්‍රනේ බලන්නේ. ඕන කෙනෙකුට පුරුදු කරන්න බලන්න චිත්‍රය ඇඳලා තියෙනවා, රෙද්දේ ඇඳලා තියෙනවා. චිත්‍රය හරහා ගිහිල්ලා අපිට ඕන වෙලාව කැන්වස් එක බලත් ඇයි. ඒකට අපි චිත්‍රය රස විඳින්න බෑ. කැන්වස් එක බලනකොට චිත්‍ර රස විඳින්න බෑ. චිත්‍ර රස විඳිනකොට කැන්වස් එක එක සම්බන්ධීකරණය පවත්වා ගන්න බෑ. ඒ දෙක වැඩ කරන්නේ මේ ස්තර දෙකක දෙකක් තියෙනවා කියලා හරිවත් දන්නවනම් අපිට මේ වෙන චිත්‍රයක් බලත හැකියි. මගේ හිත නටන හැටි. වර්ග කැන්වස් එකට යනවා වර්ග චිත්‍රයට යනවා. ඔන්න වගේ තමයි බැලූ බැලමට පේන දෙයත් ඒක යටින් පෙන්වන්න හදන යථාර්ථයක් බැලුවොත් හැම වෙලාවෙම මේ දෘෂ්ටි කෝණ දෙක තියෙනවා. මේ එකක් පල්ලගෙන නටන්න ගිය මිනිස්සයා හරි අසරණයි. මේ මිනිස්සයා කාමයේ සම්පූර්ණ නාශරණයට අහුවෙලා සංසාරෙට බැඳෙනවා. මේක අඩු ගන්න දෙකක් තියෙනවා කියලා දන්නවනම් මේ මිනිස්සයා පොඩ්ඩක් කරලා බලනවා මේක ඇතුලේ බලන්න. අර මේ දැන් අවුරුදු 10 15ක් විතර තායි රූපයක් තියෙන කැඩිච්ච බුදු පිළිම හරහා බලාගෙන යනකොට ඇතුලේ බුදු පිළිමයක් පේන එක. 3D බුදු පිළිමයක් පේන්නේ. මම ඉස්සලා මම හොක දැක්කේ අපේ ගෙදර තිබුණේ වලවැසි කිඩියක්. වැසි කිඩ දාතින දොරේ ලෑලි හොඳට පිටලා තිබුණේ. ඉතින් ජොලියෝ වැඩේ කරගෙන ඉන්න ගමන් ලෑල්ලෙන් එළිය බලා ඉන්නකොට මිනිස්සු යනකොට දෙපාරක් පේනවා මට. වම් හැට එකපාරක් වෙනවා දකුණු හැට එකපාරක් වෙනවා. පුංචි සිතුරක් ඇසෙන් මූ වෙන දෙයක් දිහා බලනකොට වම් හැට වෙන්න දකුණු හැට වෙන්න මට දැන් හොඳ හැකියාවක් තියෙනවා මේ එක මිනිහම තමයි. දකුණු හැට ફોකස් වෙන එකයි වම් හැට ફોකස් වෙන එකයි මට මේක කහාට කියා ගන්න විදියක් නැහැ. ඊපස්සේ යුනිවර්සිටි ගියාට පස්සේ සය ෆිසියොලොජි පොතක දෘෂ්ටි මායා කියන එක කියනවා. ඒ දෘෂ්ටි මායාවල පෙන්ලා දීලා තියෙනවා මේ S දෙකම එකට යෙදෙනකොට ඒ කියන්නේ S දෙකක් ගත්තම 3D පේනවනේ. ඒකයි තනි ඇහෙන් බලනකොටයි වෙනස. තනි ඇහෙන් බලනකොට ඔක්කොම තම මට්ටමේ පේන්නේ. S දෙකෙන් බලනකොට ඩෙප්ත් එක පේනවා. ඒක නිසා අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වා ෆිසික්ස් උගන්වනකොට එක ඇහක් වහගෙන මේ අත දිගහැරලා මේ ඇඟිල්ලේ ඒ ඇඟිල්ල උඩට ගන්න හදන්න කියලා ගන්න බෑ. එක ඇහක් වහපුවම 3D පේන්නේ. ඇස් දෙකම ඇරියොත් ටක් ගාලා හරියටම තියනවා. අපිට කිව්වා ඉස්සරහා ඩෙස්ක් එකේ තියෙන තින්ක තියෙන හිල තියෙන ඉස්සර තියෙන ඩෙස්ක් එකේ ඉස්සරහා තින්ක බොන්කේ තියෙන එක. ඉතින් මෙහෙම ඉඳගත්තාම ඊළ හරියෙන් තියෙන ඊට පස්සේ කිව්වා එක හැක් වහගෙන ඒ ඒ හිලට හැංගිලා දානවා. එහෙම යනවා. ඇස් දෙකෙන් බැලුවම පේනවා. ඇස් දෙකෙන් බලනකොට ඉස්තර වෙන් කරලා පෙන්නනවා. 3D පෙන්නනවා. එතකොට චිත්‍ර විනාශ දැන් ඔය TV තියෙන දැන්ට ඔය ෆ්ලැට් එකයි 3D පෙන්නන එකයි. අන්නේ වගේ තමයි සරුවචනාංශය කියන්නේ බැලුව බැල්ම කියලා නැත කරන්න එපා. පොපොඩ විනිවිද බලපන්. ওই වේදනාවක් එනවා, සද්දයක් එනවා, හිතවිල්ලක් එනවා. ඒක නිකන් අහසේ පාවෙන වලාකුළු වගේ. නමුත් ඒක පිටිපස්සේ අහස තියෙනවා. වලාකුළු ගියාට වලාකුළෙන් අහස කෙලෙසෙන්නේ නැහැ. වලාකුළු තියෙන්නේ බොහොම කිට්ටුවක. තුංග කැහත නිල් අහස තියෙන්නේ. එතකොට අපිට පුළුවන් වලාකුළු දිහා බලන්න පුළුවන් නැත්නම් වලාකුළු හරහා අහස බලන්න පුළුවන්. මේ වලාකුළු බැලුවොත් අහස මතක නැති කරන්න වෙනවා. අහස බැලුවොත් වලාකුළු මතක නැති කරන්න වෙනවා. නමුත් මේ දෙකම එක සැරේ බලන්න පුළුවන් තත්ත්වයක්. අන්නේ වගේ Tamande දුකක් පැමිණෙන වෙලාව හිතෙන් දරුවෙක් මැරුණා, වස්තුව විනාශ වුණා. ඉතින් ඒකකොට අයියෝ කියලා දුක් වෙනවා. ඊට පස්සේ දැනගත්ත ඉතින් කාදා හරි ගේ දරුවා හරි මම හරි ඉතින් මැරෙනවනේ. ඉතින් ආයෝක පිළිඳ ආයෝක කවුරු හරි මට විතරක් වෙච්ච දෙයක් කියලා බලනකොට ඒ ඒ කියන්නේ පාවොක්සයිඩෝ කියලා කියනවා කර්මේ සහ කර්මඵලයේ දන්නා වූ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය දාලා බැලුවනම් මේ දේවල් වෙන්නේ ඉතින් ඒක මොකක්ද හේතුක් ඇතුවනේ කියලා ඒක හරියට නයිවිෂයට ප්‍රතිවිෂක් බැඳා වගේ අර සුත් දුක් දෝමනස අයින් කරගන්න හේතුවක් වෙනවා සිද්ධිය තියෙනවා ඇත්ත තමයි වස්තු විශේෂණයක් ඥාති විශේෂණයක් වෙලා ඉතින් දැන් දැන් ඩුවයි කියලා මොනව කරන්නේ මේක සිද්ධ වෙන්නේ යම් හේතුඵල ධර්මයකට අනුව කියලා ධර්මයට හිත දාපුවාම අරගේ තීනාට සරපරුස ගතිය, කටුක ගතිය අඩු කරන ගතියක් තියෙනවා. ඇල් මරණ ගතියක් තියෙනවා. අන්නේ විදිහට ධර්මයේ කිට්ටු කරලා බලන්න බලන්න එක දෙයක එක මුණක් නෙමෙයි. ගොඩාක් මුණක් තියෙනවා. මණිකක එක එක මුණක් වගේ එක එක පැතිලින් බලන්න බලන්න ඒ දේ අපිට අපිව කුප්පන්න පුළුවන් ගතිය එන්නේ අඩුවට. එක මුණ තනියෙන් දකින්නේ අපි ගොඩක් කියපෙනවා. ගොඩක් ප්‍රතික්‍රියා කරනවා. ගොඩක් ආවේගගත වෙනවා. අනේ ඒක වෙන පැත්තකින් බලන්න පුළුවන්. තව පැත්තකින් බලන්න පුළුවන්. එහෙමම කරනකොට ඒකේ අපිව කුප්පන්න පුළුවන් ගැටි ආවේගජනක කරන්න පුළුවන් ගැටි කියලා අපි තැන්පත් ගැතියකට එනවා. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන තැනකට. ඒ සිත කියන පෞද්ගලික ලක්ෂණ බලන තාකල් කිපේ. එවිෂේ රසවත් විවිධාංගීකරණය වෙනවා. ඒක බලාන බලාන යනකොට ඒක හරහා පේන පොදු ලක්ෂණ දකින්නකොට එහෙමම තැම්පත් වෙනවා. මේක තව බැලුවොත් තව පේනවා. හදිස්සි වෙන්න නරකයි කියලා. ඒ දේ දකින්න ඉවසීම නැතිකම තමයි අපි සංසාරේ බඳින්නේ. අපිට ඒ බලන්න සිද්ධිය දිහා බලලා සිද්ධිය විනිවිද දැක ගන්න තරම් ඉවසීමක් නැහැ. සිද්ධිය දැකපු ගමන් අපි ආවේශ වෙනවා. ආවේශලා වහා ක්‍රියාත්මක කරන්න පටන් ගන්නකොට සිද්ධියේ තොරතුරු 10ක් 15ක් අරගෙන තමයි අපි විනිශ්චයට බහින්නේ. සර්වඥාන්ද කියනවා 10න් 15න් ගන්න එපා. නැවත නැවත සිද්ධිය දිහා බලන්න. එතකොට සිද්ධිය පිළිබඳව පසුවිප විපරමකදී ගොඩක් තොරතුරු ලැබෙයි. එතකොට ගන්න තීන්දුව yaadේ. අර හදිස්සි ගන්න තීන්දුව yaadෙන්නේ නැහැ. නිසා තරුණ ජීවිත කියලා කියන්නේ ඒ පරණ දශකයේ බල දශකයේ ඉන්නකොට බොහෝම ඉක්මන් තීන්දුවකාරයෝ. ඔය yaadෙන්නේ නැහැ. අවුරුදු 40 50 පැන්නට පස්සේ මේ මනුස්සයා සිද්ධිය දිහා එහෙන් මෙහෙන් දාලා බලනවා කාට හරි කියලා බලනවා. අහලා බලනකොට යාදෙන තීන් වෙනවා. අන්න ඒ වගේ මේරීම එන්නේ එන්නේ තලසුණාකම එන්නේ එන්නේ අපි තොරතුරු රැස් කිරීම වැඩි කරනවා තීන්දුව ගැනීම අඩු කරනවා. evenly suspended attention suspended decision කියලා කියනවා. එමෙතන choiceless awareness දේදියා පූර්ණ නිගමනයෙන්තරව නැවත නැවත බලන එක තමන්ට අවාසි කරයි. තමන්ට අවමංගල්‍ය දනකයි. තමන්ට නරක කරන සුළුයි. නමුත් ඒ විනිශ්චය කරන තියේදී සිද්ධිය දිහාම බලන හිටියොත් මුගක් වෙලාට ධර්මයේ මතුවෙන්නේ මේ වගේ වරදින පරදින තැන්වල තමයි. කවදාකවත් මතක තියාගන්න හරියන දිලිසෙන තැන්වල ධර්මේ නැහැ. ඇත්තෙම නැහැ. ඒකයි මම උත්සවල් දක්වන්නේ. ඇත්තෙම නැහැ. ධර්මයේ තියෙන්නේ ස්වයන් සිද්ධ දේවල් වල. මිනිස්සු හදන දේවල් වල ඒක තුච්චයි පහරයි ගන්න බෑ. ස්වභාව සිද්ධිය ගලන දොලකුණක් ධර්මයේ තියෙනවා. ඉබේ සිදුවෙන දේ. ඒකට අපිට බයට සිද්ධ වෙන ස්වභාව ධර්මයේ ළඟට යන්න. අපිට නෑ අපිට යටිචල පහසුකම් වලට යන්න නෙමෙයි හිත වෙන්නේ. ටෙක්නොලොජි එකට යන්න නෙමෙයි සිද්ධ වෙන්නේ. කත ඇරලා ස්වභාව ධර්මයට යනකොට ඒක කොහොමද ධර්මයේ මුරගාලා කියනවා. ප්‍රසිද්ධ කරනවා. ඒකට අපි ස්වභාවික වෙනවා. අපි ලෑස්ති වෙනවා මේ ස්වභාව ධර්මයේ විශ්ින් අපිට දෙන්න හදන මේ ධර්මමය තතතාවය ස්වභාවීදී උපේක්ෂාව උකහා ගන්න එක තමයි තියෙන්නේ. ඒකට ගොඩාක් කල් යනවා මේ මැචියුරිටි එක ඒ තලසුණකම ගන්න. මොකද අපි ශීඝ්‍රයෙන් කැලේ ඉඳලා මේ රාජධානි වලට ඇදීගෙන යන ශිෂ්ටාචාරකේ ඉන්නේ. අපිට ආයෙසි දෙනවා රාජධානි අතහැරලා ආයෙත් වනචර වෙන්න වෙනවා. වනචර වෙනවා කියලා කියන්නේ වනචර වෙනවා කියන්නේ. ආපෝ කැලේට යනවා. අන්න ඒසකට ස්වභාවයෙන් නිකම්ම ස්වභාව සිද්ධියට එනවා. අන්න ඒ පෙන්ඩියුලම් එක මේ පැත්තට ගිහිල්ලා ආපහු හැරිලා එන වෙලාවක් තියෙන්නේ. පුළුවන් තරම් ටෙක්නොලොජි එකට ගිහිල්ලා ඒකේ තියෙන අසාර්ථක භාවය දැකලා නැවත ස්වභාව ධර්මයට එන්න වෙනවා. ඒකට ගොඩක් ඉවසීම අවශ්‍යයි. දැන් අපි එහෙමනම් මේ වැඩසටහනේ නිමාව සටහන් කරමු කියලා මම යෝජනා කරනවා. වෙන ප්‍රශ්න ප්‍රකාශන නැහැ කියන ස්ථාවරී වෙනවා. ඉඳ සමාධි කරලා ආනාපානයත් එක්ක මෙතනදී ඉඳ එකඟ වෙලා සිහින මට්ටමේදී අර මේ ගැස් මන්දරේ පිටිපස්සට විසිරීමක් කියලා තමයි බාරව කරන එතන මේ සිද්ධ බලුවා කියන්නේ නින්ද යාමක් නැහැ. ඊටම ආනාපානයේ පිළිතුරු කරනවා. ඒ කියන්නේ මට කරනවා නම් ඒක පිළිතුරු පවත්වනවා. ඒ එක ශ්‍රේණියක් වගේ සුදුසුකාරයක් ඒක තමයි හතරවෙනි ඊපස්සේ කරනවා අපි ඇන්නේ. හැබැයි නැවත ඒ ඊපස්සේ ඉස්සර කාර්යම ආරම්භ කියලා ඉතිරි කියලා කවුරුත් කරන්නේ. ඒක එහෙම වෙනවනම් කරන්න තියෙන්නේ ඒක තමන් ඉල්ලලා ගන්න එකක් නෙවෙයි. ඒක නැවත නැවතත් වෙන්න අරින්න විශ්වාසය ඇති කරගන්න ඕනේ ගැස්සিলা ආපහු ඥානපරණටනේ. නොමග යනවා නෙවෙයි, නන්නතර වෙනවා නෙවෙයි. ඒක විතරක් අදාහ ගන්න. කොච්චර ගැස්සුනත් ආනාපාන දෙන්න. එතකොට දවසක තේරෙයි ඒ ගැස්සෙන චිත්තක්ෂණයට ඉස්සෙල්ලා අසතිය තිබිලා තියෙනවා. ගැස්සෙන චිත්තක්ෂණයට ඉස්සෙල්ලා අරමුණෙන් ගිලිහිලා. අරමුණෙන් පිටපොට ගිහිල්ලා. එනමුත් එතකොට පමා වැඩි. කොහොම බලහන බලහන ඉන්නකොට අරමුණ නීරස වෙලා හිත අරමුණෙන් පිට පණින්ද දඟලන වෙලාව කොහොමද කියන්නේ ඒක? නිකන් හිත අරමුණ දිගේ ගිහිල්ලා එයා මේ අර එලිපත් ඉන්න බලල වගේ කියලා කතාවක් තියෙන ගෙට පණින්න දන්නේ ඇතුළට පණින්න දන්නේ කියලා. දඟලරුවාම එලිපත් ඉන්න බලල කොහට පණින්න දන්නේ. අන්න වගේ හිත එනවා එලිපත් උඩට. අරමුණක් තියෙනවා ඒකට ඒක නීරස වෙලා. මේකට බාහිර ලෝකෙත් තියෙනවා. ඉතින් මෙයා අචීර්ණ තත්වයකට එනවා. අන්න එතනදී තමයි කර්ම ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ ප්‍රස්තාව ලැබෙන්නේ. මෙහිවීමක් නැහැ. මෙහිවීම කරන්න තිබුණ නිමිති ගිහිල්ලා අරමුණ සම තත්ත්වයටපත් වෙලා එතින්දි හිත බොහෝ විට පිටපයි. මමන්ට ඇතුළට වැටෙනවා. ආනපනේ ඇතුළට වැටෙනවා. ඒක නමුත් ඒ අපි හිත අවදි වුණාට පස්සේ නම් එහෙම නැහැ කියතේ. ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ දන්නේ නැහැ. කොයි ආභයන්ද හිටියේ ඇතුළත කියන්න දන්නේ නැහැ. يعني නොදන්න තැනක ඉඳලා තියෙනවා. ඊට චිත්තක්ෂණයට ඉස්සරහට ගියොත් ඊට චිත්තක්ෂණ ඉස්සරහට ගියොත් මේ අරමුණ නීරස වීමක් වෙලා තියෙනවා. අරමුණ ඇතුළත පිටත වෙනස නැති වෙලා තියෙනවා. අන්න එතනදී හිතට මෙහෙයුමක්, මානසිකාරයක්, විතක්යක් නැහැ. කර්මානුරූපව ඉදේ කර්මයේ 100ක් ඉදේ. කියන්නේ මරණ මොහොතේදී අපේ මේ තිබුණ ගති නිමිති වුණා පස්සේ ඊගාවට තියෙන කර්මය අනුව ඊගාව ආත්මය ලබලා දෙන්නා වගේ අතනදී පොඩි මේ රිලේ රේස් එකේ බැටන් එක මාරු කරනවා වගේ වෙලාවක් එනවා. අන්න ඒක අල්ලන්න අමාරුයි. ඒක උනාට පස්සේ අල්ලන්න පුළුවන් වෙන්නේ ඉස්සෙල්ලා අල්ලන්න. ඒ නිසා මේ දෙකම කිරීම සඳහා කරන්න තියෙන්නේ මේක වෙන්න අරින්න. මේක හරි දෙයක්. මේක වැරද්දක්වත් මගේ දෝෂයක්වත් නෙවෙයි. නැවත නැවත කරලා මේක හුරු කරගන්න. මේකට තියෙන බය අරගන්න ඕනේ. දක්ෂ දහස්වර වෙන්න දෙන්න විශේෂයෙන් මතක තියාගන්න මේක හොඳ දෙයක්. මේක ඉස්සරහට හිත යන්නේ. දන්නා තැන සිට පවත්වපු සතිය නොදන්නා තැනට මාරු වෙන්න හදනවා. ගොරෝසු තැන පවත්වපු සතිය සියුම් වෙන්න හදනවා. මමයා විසින් පවත්වපු සත්‍ය මමයා නැති තැනත් පවතින පුරුදු කරනවා. ඒ නිසා ඒක පිළිබඳව හැකි සංඥාව ඇති කරගෙන බොහෝම යන්න දෙන එකයි කියන්නේ හිත ගැසිලා ආවට පස්සේ ආයශරය මුලක ඉඳලා ආනාපානේ කරනවා. ආය ගැසිලොත් ආයශරයක් ආනාපානේ කරනවා. එතකොට ඒක පරියන්කේදී මේක හතර සැරේ වෙන්න පටන් ගන්නවා. හැබැයි එක දවසක වෙන්න පටන් ගන්නකොට හය හත් සැරයක් ගිහිල්ලා සම්පූර්ණ හිත විවෘත වීමක් වෙනවා. ඊටාමත් තදබල සතියක් ඇවිල්ලා කියලා කරත හැකි ඊට පස්සේ ගැස්සෙන්නේ නැහැ කියලා. අන්න එක දෙතුන් සැරයක් වුණාට පස්සේ ඒ ජවනිකා ඉවර වෙනවා. ඉවර වෙලා Tamanට ඒ ගැස්සෙන්නේ නැතුව යන්න පුළුවන්. හැබැයි ඒක ස්ථිර වෙනසක් නෙවෙයි. ආයෙසරයක් Tamanගේ අවශ්‍යගත භාවනා කරගන්න බැරි කාලයක් ආවොත් ආයෙත් ගැස්සෙන යුගයකට ඇවිල්ලා එහා පැත්තට ගිහින්. හැබැයි එතකොට බය නැහැ. එතකොට දන්නවා මේක වෙච්ච දෙයක් ස්වභාවික දෙයක් කියලා. විශ්වාසයක් තියෙනවා. එනිසා යන විදිය හොඳයි කියලා ඉදිරියට යන්න. වැඩි වුණොත් පිස්සු වෙනවා. වැඩිම වුණොත් ඒකට අපි බලාගමු මොකක් හරි. බයද පිස්සුවෙන් කියන බයද? දැන් තියෙන පිස්සුවක නම් අලුතෙන් පිස්සුව ඇදෙට දෙයක් නැහැ නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හැම පෘථග්ජනයෙක්ම පිස්සෙක් කියලා. මම නෙවෙයි කිව්වේ. ඉතින් නිසා දැන් පිස්සුව හැදුවට පස්සේ ඕක ඕක තනිපේන එක තමයි වෙන්න තියෙන්නේ. ආය ආය වැඩි වෙන්න පිස්සුවක් නැහැ. දැන් ඔය හැදෙන පිස්සුවක් හැදිච්චා වයි කියලා අනේකයි තියෙන්නේ. ආය ජීවිතේ නිර්පේක්ෂව යනවායි කියලා කියන්නේ අන්න ඒක තමයි. මේක ප්‍රශ්න තියෙන්නේ මේ පිස්සු ටිකක් එකතු වෙලා එකෙක් තව එකෙක් පිස්සෙක් කියලා ඌව කොටුවකට දාන එක. ඒක නම් අසාධාරණයි. පිස්සු ගොඩක් එකතු වෙලා එකෙක් පිස්සෙක් කරලා ඌව කොටුවකට දාලා කියනවා ඌට පිස්සු කියලා. ඉතින් අර මනුස්සයාට හිතනවා යකෝ මේ මුළු ලෝකෙටම පිස්සුද.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 කාල සමාගමෝ සතං සමා සාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ භවතු නිපානපත්තිය සාදු සාදු සාදු